අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ ශාන්තිය පිළිබඳ ආයතන පිටුරන්තෝ ප්‍රමාණ්‍ය හරය අදාන කරගත් අපේ මේ වාර්ත ප්‍රමාණ වැඩමුවේ තුන්වෙනි දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වාර පිළිලා ආරම්භ කරන්නයි නැත්නම් සාමූහික කමටහන් සුදු කිරීම අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්න මීට් නැත්නම් ප්‍රශ්න වලින් කමකට කල් තියෙන සිද්ධ වුණා ඒ ප්‍රශ්න වලින් පටන් ගන්නු අදාට මේ භාගයට කලින් ඉඳලා ගන්න වැඩ පිළිවෙල ඊවැඩ ඉකිස් වර්ෂන සම්බන්ධ කරගෙන සතිවාරය පවතින අතරේ කාට හරි සභාවට වෙන ප්‍රශ්න ප්‍රකාශ කරන්න තියෙනවා ඒකට සාදර වෙමු අපි සතිවාරය ආරම්භ කිරීමේ ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට අපි මල්ලිකාට ආරම්භ කරමු පරියන්ති සිට ආශ්වාස ප්‍රාශ්වාස කරන විට හුස්ම ඉතා සියුම්ය එවිට මම ඒ සියුම් තත්ත්වය දිහා බැලුවා. ට්‍රැෆික් ස්ලෑෂ් ටෙන්ෂන් එක දිහා. එවිට පාද සහ දන හිස එකට එක තැන් එක එක තැන්වල සියුම් රස්නයක් සහ ভাইබ්‍රේෂන් එකක් දැනුණා. අත් එක එක තැන්වලත් එලෙසයි. ඊට වඩා වැඩි දෙයක් දැනුනේ නැහැ. කායික මානසික සුවයක් මිස මේ වෙලාවේ තව දේවල් මොනවා කළ යුතුද? For example, four elements. පෙරුවන් සරණයි. ඒ වෙලාවේදී කරන්නේ අහනවා නම් ඉස්ලාට වගේ මම යනවා මේ ප්‍රශ්නේ අහන්නේ. නිකන් ඉන්න බැරිද කියලා පොඩ්ඩක්. සුම්මයි. just be very difficult. ඒකේ බුදුජනනාගේ සඳහන් කරන්නේ කයින් ක්‍රියාවක් කිව්වොත් අකුසල වචනෙන් ක්‍රියාවක් කිව්වොත් අකුසල හිතින් ක්‍රියාවක් කිව්වොත් අකුසල ක්‍රියා කියන්නේ ඉන්ජින ස්පන්දන කාංචල මුළු නැලවිල්ල කම්පනයක් කරන්න හිතුවත් නැතුව සියලුම අකුසලයි ඒ අකුසල් නැති තැනක් තියෙන නිසා බුදුජානකසේ කියන්නේ හිතන එකත් අකුසලයක් කියලා. කතා කරන එකත් අකුසලයක් කියලා. කය නලියන එකත් අකුසලයක් කියලා. ඒ නිසා අපි බුදුජානකසේ කියන විදිහට කය දරවැදම ඉඳලා දරවෙන්නේ නැති තැනට ගෙනියන. කතා කරන තැන ඉඳලා කතා නොකරන තැනට ගෙනියන. හිත කතා කරන තැන ඉඳලා හිත කතා නොකරන තැනට ගෙනියන බලනවා. මේක විභාවනා ප්‍රතිපලයක්. තවත් මොනවද කරන්න දෙවි මෙතෙන් ආදී නොකර ඉන්න බව නොකර ඉන්න පුළුවන් බව පෙන්නන. ඒකට මායя කැමතියි. එයා මොඩ පෙරකදුරුලන් දිලා කම්මැලි නම් ඉන්නේ කේ ඔය ඉතිරට බීපම මොකද? චීන පිට කපොල් මොකද? නිකන් වීඩියෝ ගොනු. නිකන් අපි දානක කරනවා. චරම්පරක් කරනවා. ඉතින් අපි විවිධ දිනවා දාන්සය හැම මේකට ගන්නවා. ඒකේ නම් තමයි කියන්නේ වන්දනාව වන්දනාව යන්න අපේ වන්දනාව මට අවිපාලි සපයෝ මේ පාළුව නිවෙන පෙර නිමිත්ත අපි ගන්න පාළුව උගීමක් විදියට මුස්පේන්තු අපි මේක මොකද කරන්න ඉතින් මාරේ වට්ට කරලා මේ ජීවිත කාණ්ඩාවේ බබාට කොහොම යටි තිල මැදින් තියන මම ඔක්කොම දිනලා දෙනවා මම කිට සාර දෝනේ මම කිට මාර දෝනේ මම කිට කූරු දෝනේ ඕන දෙයක් කියන්න මම අරගෙන දෙන්නම් කියලා ඉතින් අපි ඉන්නවා මාර්යා විතර දක්ෂ කෙනෙක් වටින කෙනෙක් ඇත්තේ නෑ. මොකද එයා ගෙනල්ලා තියන ආදාස්ද, දේවල්ද, ලාභද, සත්කාරද සම්මානද. ඒකයි බලාගෙන නැතලෙලා. මේ කෙල්ල අටේ වඩපත්තේ එම දාලා. ඊටේ අම කයිද. නොකන කෙනෙක්. නොකන කෙනෙක්. ඒ ඒත් අපේ මේ රට්ටපාලහන් එතකොට අමුතු ගෙදෙට්ට ගන්න ඇවිල්ලා පරණාවෝ පස් දෙනෙක් පෙන්නලා වස්තු පෙන්නලා බෙදවන්නේ කියවට පස්සේ කියනවා ඕකට දාන දෙන්න ආන දාන දෙන්න නැත්නම් පිටි පාත යනවා කියලා ගියා පස්සේ දාන බෙදෙන බෙදනකොට කියලා යනවා අම්මට අපච්චිටයි මෝරෙද්දා මුවේ කන්නඳ උගලක් අටවල තියෙනවා රසමස උගලක් ඒක ළඟ තියෙන පඳුර කරලා හැංගිලා බලන්න දක්ෂුණිය කැවිලා හැම කනවා උගුල ගැසෙනවා. ඒකෙන්න මෙතනින් යනකොට මෝ වැද්ද අඬා අඬා බලන ඉන්නවා අපරාධයක්වත් නැහැ. මොවත් නැහැ. භික්ෂුව කියන්නේ අන්නේ හැමලස ගන්න නැතුව නන්දගස ගන්න නැතුව රසමස මුළු විතර කාලයනේ කාට බුදුජානනාංශේ කියන භික්ෂුව කියලා. ඉදිරි පිටින් කරන්නේ කලබල දෙකක් කියලා කන්නවලු කියලා ඉදිරි පිටින් කාවම කොක්කේ. එතකොට මොකද නඟ? ඉතින් මෙතනදී බලන්නේ යමක් අපර අපිට ඉන්න පුළුවන් නම් ඒක තමයි තකස කියන්නේ. ඒක තමයි භාවනාව කියන්නේ. ඒකට අපි පුරුදු කරන්නේ යමක් නොකර සිටීමේ හැකියාව. ඒත් මේ මේ පටන් ගන්නකොට නෙමෙයි. දුරට සංසිඳුණාට පස්සේ හරියට කියනවා gediya ලොකු උනාට පස්සේ කිරි වදින වෙලාවේ මොනක්වත් වෙන්නේ නැහැ වගේ දෙයක්. ඒක හදන්න හොඳ නැහැ. කැඩුවත් ඒක. ජීවිතේ නලා එහෙම ගහලා කියලා තියෙනවා. පේන්නේ ලොක් වෙනවා පේන්නේ මොකද පේන්නේ ඇතුළ ඔක්කොම රසායනික වෙනස් ලක්ෂණ මේ වෙලාවේ. ඉතින් මේ කිරි වදින කාලේ ඉන්න බැරි නෑ. අපි කඩලා දුම් ගහලා කෑවොත් මොකද වෙන්නේ? අමුමම කන්නේ. මේ එහෙම ගහේ තියෙනවා. ඒකෝට ඒ ගහේ තියෙනකොට ලොකු වෙනසක් පේන්නේ නෑ අපිට. නමුත් මෙතෙක් වෙනකන් බබුල ලොකු වෙලා ලස්සන වෙලා පේනවා. කිරි වදින මොකද පේන්නේ? එතන ලොකු ඉවසීමක් ඕනේ. ඒක තමයි ගොඩක් මේ විපස්සනා යෝගාවචරයේ තේරුම් ගන්නන්නේ යමක් නොකර වෙනදී සම්පූර්ණම වෙන්නල බලන්න බැහැ. එතකොට ඇති කරන බය, චකිතය, කම්මැලිකම, නීරසකම තමයි මායාවෙන් වන්දන මානසික. දුඥානජකින මේ බය චකිතය එනකොට වැඩි වෙනවා තේරුම් ගන්න. නිවනේ පෙරලකුණු බව දැනගන්න මොකටද අහු වෙන්නේ. අත දාන්නේ බඩ දාන්න ඕනේ. ඉතින් මේක තමයි මේ පෝසාය මානව ජීවිතයේ යන්නේ මෙතන ගියාට පස්සේ දැන් කොහොමද මේ මේ යෝගාවචරය හසුරුවන්නේ ස්වාමීන් වහන්සේ. එයාට මොකද්ද වහන්සේ දෙන උපදේශය? ඉතින් දෙනකන් සාචිතව වැටුණු මොකද කරන්නේ? ඉතින් මුද්‍රයන්ස දෙන උත්තරේ දැන දෙන්න උත්තරේ මාපතේ දෙන්න ඉතලා සම්මිත බලෝ ටික ටික දෙනවා මොන තීස් කරන්නේ වගේ. මොකද දවස් හතක් තියෙන මම කියන්නේ ඒ කියන්නේ මම කියනවා ඒක ඉවසලා. That is why I am Indian. Solo India. ගරු ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාව ජරා භාවනාව අනිත්‍ය භාවනාව මරණානුස්සති භාවනාව වශයෙන් බොහෝ ඇත මා භාවනාවට ආධුනිකයෙකි ඉතා ඉහත දැක්වූ භාවනා කිරීමට පෙර ආනාපාන සති භාවනාව දියුණු කර සිටිය යුතුයද එසේ නැතිනම් ඕනෑම වෙලාවකදී ඕනෑම භාවනා කර හැකිද නැතිනම් අනුකූල භාවයක් ඇද්ද? කරුණාකර පහදා දෙන්න. දෙවන් සම්පූර්ණ. මේකදී අහන්න ඕනේ මේ භාවනා කරන්නේ මොකටද කියලා. මේ පරමාර්ථය පිළිබඳව කරනවා මේ ප්‍රශ්න උත්තර දෙන්න. තමයි මේ භාවනාවට බෙන්න වෙන්නේ. මොනවාගේ දෙයකට මොනවාගේ පරමාර්ථයකට උද කියලා කිව්වොත් ඔය ප්‍රශ්නට උත්තර දෙනවා. මේක මේ තියෙනවට කනාවේ මඩ වෙයි. ඇත්තටම දෙවියන් පාටිලිය වගේ. උඹට මේ දෙන්නේ කනවා කනවා කනවා මේක ඇලර්ජික් ගන්නෙත් නෑ අරක ගන්නෙත් නෑ ඉතින් කොයි එකක් කෑහෙන්නේ ඇලර්ජි පාක්ටිස් පො විතර ඇටෝ විතර කී ඕනේ නෑ ඒක නෑ ඒක තියෙනවා දැන් අපි ඇටෝ විතර කියනවා ඉන්නේ මම මොකටද බාහනා කරන්න කියන එක වෙලා තියෙන මම මේ කතා කරනකොට ඉන්නේ මේ ප්‍රශ්න කරන විදිහ ඒ කියන්නේ මම මේ ආනතාවට ගා කරන්න කතා කරනවා මම ඊමණට මේ මම උත්සාහය කරලා මේ කතා කරන්නේ මේක මගේ දුර්වලතාවය. අද කුසල පිළිගන්නවා. ඉතින් මම කැමති මේ මොන භාවනා කරන්නේ තමන් කරන්නේ මොකටද කියලා කියන්නේ. එතකොට අපිට පුළුවන් ඒ ලෙඩේ මොකද්ද කියලා දැනගත්තට පස්සේ ඉංග්‍රීසි විද ගන්න සිංහල විද ගන්නද මේ නැත්තම් දින්දුරන් දෙනවා ඔපරේෂන් එකක් කරනවා කියලා. ගොඩක් ක්‍රම තියෙනවා. ඒක නෑ ප්‍රශ්න ලෙඩේ මොකද්ද කියලා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ මම සාර්ථකයි. කොහොමද කියලා කියන්නේ තමයි භාවනා කරන්නේ මොකටද කියන්නේ. ඔය ඒකට අපි දැන් නිවන කියන එක තමයි ඉදිරියට ජීවිතේ දකින්න විදිහට තාක්ෂණික වශයෙන් නිවන කියවම හරි. ඒකකට මේ සමාන්ත නිවනට අවශ්‍යතාවයක්. මේ ගත කරන ජීවිතයේ නිවනට අවශ්‍යතාවයක් අපි වෙන කෙනෙක්. බෞද්ධයෙකුට කොහොමද කොහොමද වෙන්නේ? ඇයි නිවනක් අවශ්‍ය කරන්නේ කියලා. විතර භාවනා කරන කෙනෙකුට නෙවෙයි පාරෙන් සුද්ධිය කළා අපි දැන් කියන්නේ. මම මම මම ඔක්කොම වලගේ කියන මත වෙල මේ භාවනා කරන මට නිවන. ඉතින් අහන මොකද්ද නිවන කියන්නේ? ඒකට අපි අබෞද්ධයෙකුට භාවනා නොකරන කෙනෙකුට නිවන අවශ්‍යතාවය කොහොමද කියන්නේ? සිත පිරිසිදු කරගන්න අපි කොහොමද කරන්නේ? සිත මොනවද කරන්නේ? හිත හිත පිරිසිදු කරගන්න. ඕ ඒකට ඒ කියන්නේ නරකයේ විදිහට නිවන කියන කියන්නේ ඒක පිරිසුදු කර ගැනීම කියලා කියන එකට ඒක කරනවා. එතකොට අපිට අහන්න දුකන තීරස ආනාපාන දුක මෛත්‍රිය දුක අසුවාරණවද මොකක්ද කියන්නේ. දැන් ධර්මනේ අපි කරන්නේ මේ දැන් දෙන දරතයක් දැන් දුකක් දැන් දෙවිලා දැන් තැවිලා තියෙන නැති කරගන්න. ඒ නැති කර ගැනීම සඳහා අපිට ඊගාට තියෙන ටූල්ස් ගොඩක් ආනපනසති භාවනා, ආශ්‍රව භාවනා, සති බුද්ධානුසති. ඒකවල ප්‍රශ්නය අහනවා මේ දුක නැති කිරීමේ කටයුත්තට අනුකෙලයක් තියෙනවද? එහෙම නැත්නම් මේක කරලා මේක කරන්න ඕනද? එහෙම නැත්නම් මේ ආනාපාන විතරක් කෙරුවොත් ඇද්ද කියලා. එහෙමද ප්‍රශ්නේ වෙන්නේ. ඔය සිම්පල් සිම්පල් උත්තර දෙන්න ආනාපාන විතරක් ඇති. ඒකට හොඳම උත්තර තමයි ආනාපානසති භාවනාව කියලා එකක් තියෙනවා. ඒකට කියපු බණචියෝ කියලා බලන්න. ඒ සර්වඥාන්සේ ආනාපානසති භාවනා දේශනා කරන ඉස්සෙල්ලා වස්සමාදාන වේලාවක්, පවර්ණ වේලාවක්. ඒක බුදුරජාණන්ට පේනවා. කරුණාවෙන් දක්වන සීලදනා කරන භාවනා අල්ලෑන වේලාව. දැන් පවර්ණේ කිව්වොත් චාරිකාවට. ගියොත් ආයේ මේ භාවනා කැඩෙනවා. ඒක බුදුරජාණන්සේ සංඥාකට ආව කියනවා. බිසමතනේ වවාගෙන යන දවසේ මම මේක නාසිකින් කල්දාගන්න. ඊට පස්සේ මේ පණිවිඩය යනවා මේ හරකනන්සේ මේ යන භාවනාවට කරන අනුග්‍රහයක් වශයෙන් නිසා සියලුම සංඛ්‍යාහල පහලින් කට්ටිය පවාරණය කරන මෙතෙන් දෙනවා. ආවට පස්සේ ඉඳ හඳ පායලා තියෙන මරණ හෙන්දාවක උන්වහන්සේ සිරිත දිහා බලනකොට සමහර අසුභාරක මොන මෛත්‍රී භාවක සමහර බුද්ධාන්ති භාවනාවෙන් ඔක්කොම සඳහන් කරලා තියෙනවා. ඔක්කොටම බුදුසෙන් නැද කොහොමද කියලා ආසන් දේශනා ඒ සූත්‍රය කතා කරනකොට සම්පූර්ණ පසුබිම පේනවා. වෙලා කියන මේ සියලු භාවනා කරන අයට ඔක්කොම අග්‍ර දෙකම යනවා. ඒ ආනාපාන කරලා බැරි නම් අපිට තියෙනවා තව ගොඩක්. එතකොට මම ඊගා ආනාපානය දැන් ආනාපාන උත්සාහ කරලා තියෙනවා ආනාපානට සුවදකමක්, යාලුකමක්, කිට්ටුකමක් වැටහිලා තියෙනවා නැත්නම් අමාරු ආනාපානය. ආනාපාන සතිය කරන්නේ එහෙමනම් අනිතික ප්‍රතිආරම්භ අපි කියන බුදුසහන්සේ ඇතෙකුගේ පාලකුණ ගොඩ බිමේ සත්‍ය ඔක්කොගේම පාලකුණට වැඩි ලොකු. අනිත් ඔක්කොම මේකට දානවා. ඒ වගේ තමයි බුද්ධ දේශනාවට ආනපානයි හත් පාදේව. ඇතෙකුගේ පාලකුණ අනිත් ඔක්කොම මේකට තියෙන්නේ. ඒ ඥානමණි කරන්න පුළුවන්. ඒක කඩිවරකට අනිසේම පාලක සම්පූර්ණයි. විශේෂයෙන්ම නපාන භාවනාව ගැන සූත්‍ර පිටකේ අඩවි දකින්නේ මේ විනය පිටකේ සඳහන් කරලා තියෙනවා ආනාපාන සති සමාධි පිටකේ භාවිතෝ භාවිතෝ සන්තෝෂේව පණීතෝ තාසේචන කෝත සුකෝච විහාරෝච උපන්නොප්පන්නේ භාවකේ උචේ ධර්මේ අන්තර්භාවේති දීපසොමි අනිවාර්යයෙන්ම ආනාපාන සති භාවනේ තාම ප්‍රසන්නයි ඊටමත් ප්‍රණීතයි ඉතින් තියෙන සීලම අකුසල ධර්ම ටික තැන්පත් කරලා කීකට කරගන්න. ඒ නිසා ආනාපාන සති භාවනාව බැරි නම් අපි අනිත් ඒවාට යන්න. පුළුවන් නම් හොඳම වැඩේ තමයි ඒක හොඳම එක බව තේරුම් ගන්න. අමතරින් මම කියනවා ආනාපාන කරනට අනිත් ඔක්කොම සම්පූර්ණ වෙනවා. සංඝංශේ නම සංඝංශ දැන් ආනාපාන සත්‍ය භාවනාව අනිත් ඔක්කොම ඒක කළා වෙනකොට ඔක්කොම හරියනවා කියනකොට අනිදාය භාවනාව බුදුරජාණන් වහන්සේ අර භික්ෂුණියන්ට සඳහන් කළේ ආනාපාන කරගන්න බැරි වෙච්ච වෙලාවකදී ස්වාමීන් වහන්සේ. අනිදාය භාවනාව අනිදාය භාවනාව කියන්නේ ආනාපාන කරගෙන යනකොට හිත ස්වභාවයෙන් විහිදෙනවා. ඒ කියන්නේ ආනාපාන මුලදී මුලදී ආනාපාන ගන්න හිත එකතෙන් කරන්නේ සමාධියක් ඇති කරන්න පුලි කරන්න. ඊට පස්සේ ඒක විවිධ පරිශන වල දානවා මේක සම්පූර්ණ කුඩු කරලා විසිරෙනවා. විසිරෙනාට පස්සේ යෝගාවචර හිතනවා නේද මේකේ වැටුණා, කැරෙනවා, හතියෙ තුනා, සමාධිය නැතුනේ කියන්නේ. දැන් අන්තරාංශ කියනවා මේක දැඩි කිරීමේ වැඩ පිළිවෙලට යනකොට කඩ කඩ හදනවා. කඩ කඩ හදන එක දන්නවනම් විශ්වාසය තියෙනවනම් ඕක දෙයක්. විශ්වාසය නැතිනම් කරනකොට පස්සේ ඊසාර වෙනකන් අඬනවා නම් අයියෝ තුමු සමාජයෙන් තුන අයියෝ තුමු සත්‍යෙන් නේද එතකොට කියන්නේ මෛත්‍රී භාවනා කරලා කැඩිච්ච එක తాවකාලිකව මේ මොන් කළ දෙන්නේ තමයි දැකන විතර ඒක තමයි කඩකඩ ආදින්න ත්‍රිදය භවනා පරිදා ගන්න මේ භාවනා ක්‍රමයේ ඉස්ලාට යනකොට රිට්‍රෝස් කරන වැඩ ගල්වනයිස් කරන වැඩ ඒ සිස්ටම් එකේම තියෙන එක ඒක නැතු ඒක අතරක් දක්වා මිෂන් එකක් කරන්නේ. විශ්වාසවන්තයෙක් කෙනා නම් වෙන මොකක්වත් නැහැ. විශ්වාසයෙන් නැත්තම් කියන බුද්ධානුසතිය මෛත්‍රී කියලා කැඩිලා ඉවස ගන්න බැරි වෙනවනේ. තීගින්න සාරණ හිතෙනවා. එහෙම කරන්න එපා. ඕමනම් රැක දෙන්න නියෝගේ පණිදහ ගන්නවා දාලා ආයෙත් මේකට ඉදී. නැත්නම් භාවනාවේ මේක හදලා දෙන්න. සල්ලන ලංකාවේ කියලා මම බලනවා කියලා. වෙලාවේ හිදී මේ ප්‍රශ්න කරනවා මොකද කරන බාහන උදාහරණ සේවා කරන්නේ. එදින ආවාද දින අනාගත සේවා කරනකොට මොලේ කියතියි. ඒක පිටුනේ. වැටෙන බුද්ධෝත්පාද කාලේ වගේ නම් අපිට මේක ඉච්චේ නෑ මේ විශ්ුණුනේ ඔක්කොම තියෙනවා කියන්නේ. ඒක නිසා අපි ඔය දෙක ඕන තරම් කඩේ ඉල්ලගන්න ඒ කියලා කියනවා. මේක පාවිච්චි කරන විශේෂයෙන් කෙනෙක්ට මම කියන්නේ නැත්නම් ගන්න බෑ. මේ හැම දෙයක්ම මාත්‍රාවක් සහ වේලාවක් තියෙනවා. අපි මේ ඒකට ගන්න වෛද්‍ය ශාස්ත්‍ර පැත්තෙන් කියනවා නම් ජීවක වෛද්‍යචාරිත මාතෘතුම හැම විෂක්ම බේතක්. හැම බේතක්ම විෂක්. ප්‍රශ්නේ තියෙන්නේ මාත්‍රාව. ගන්න මාත්‍රාව වැඩි වෙච්චම ඕන විෂක් බේත. ඕන බේතක් විසෙයි. බේතකට කියලා දෙන්නේ විෂක් නෑ. මාත්‍රාව කඩමද විෂක්. ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක දන්නේ නැතුව කරන්නේ. දැන් අපිට ගමනක් යන නිසා තවත් තුනේ මේත් අපි එක දවසක් ගිහලා යනවා කියලා. ඒක ඊට පස්සේ ඉන්නවා. ඒක ඒකේ හයිපොටෙන් මේත් ගන්න. සිංදුරක් තමයි කරයි කියන්නේ. ඒ නිසා කොයි එකෙත් තියෙනවා ප්‍රමාණ. මාත්‍රාවක කියන ප්‍රමාණයක් තියෙනවා. අපි ලෝසාන්ති ආනාපාන හදපොත දිනකොට මොකක් සම්බන්ධ වෙන්නේ. විනිශ්චයට තියෙන ආපිවාද වලින් නානපාන හිටපරන කාරණා ප්‍රශ්නේ. දවසකට හරියට වෙන් කරන වෙලාවක් තියාගෙන කරන්නේ. අමාරු ඉදිරිට ජීවිත ගතන අමාරු. ඒ කියන්නේ මුලතර තාක්ෂික වෙලාවක් ගන්න කොච්චර භවනා හොඳද කියලා ඔක වැඩි කරන්න එපා. මේක එහෙම කියනවා සමහර වෙලාවට නැතුව දවස් තුන භාවනා කරලා ඒක පස්සේ සම්පූර්ණ මාර්ගය දිරතට අවුල් කරගෙන සමාධිය කඩාගෙන මොකදෝ කරන්නේ. ඒ නිසා ගෙදර ඉන්න ගමන් නොකර ඉන්න නෙවෙයි. කරනකොට ක්ලච් බ්‍රේක් තියාගෙන යන්න. පාඩම්යිකට වගේ ක්ලච් බ්‍රේක් නැතුව. ක්ලච්නේ. එයා ක්ලච් බ්‍රේක් තියාගෙන ඒකේ කතාව නරක නෙවෙයි. බුදු දහමයේ පොදු උපදේශයක් තියෙනවා. කවුරුත් මන්දෝත්සාහයෙන් කතා කතා කරන්නේ. උනන්දු කරන කතාවක් කරන කරපන් නැත්නම් කර්ම නිකන්. කවුරුත් අමනුත්‍රාය කියලා තියලක් හිටින්නේ මොකද? තමන් මොන විශ්වාසයෙන් දන්නවා. අපි දන්නවා මානසික කතා කරන එකට මට වගේ මොලේ තියෙන වැඩේ යාපත ඉතින් පාවිච්චි කරනවා. එයාට මොලේ නැත්තම් එහෙමනම් ලක් තියලා ඇන්නේ කරන්න වෙනවා. ඒ නිසා ඒ වගේ ප්‍රකාශන පිළිබඳව ඒකට ප්‍රකාශන කරන එක නැත් එක්ක අපිට කතා කරන්න බැහැ මොන පදන නේද කියලා. නැත්නම් අපිට දැනෙන්නේ යම් ප්‍රමාණයක් ඇත්තක් තියෙනවා. යම් ප්‍රමාණයක් අපිට ඒ සාමාන්‍ය බුද්ධිය මේක මේක කපාගෙන යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ නිසා මේ මේ භාවනා ක්‍රමයකට ගොඩක් කාලවට ඉරියව්වට පුළුවන් ප්‍රධාන කාරණේ ඉරියව්වට එකතු කරනවා මොකක්ද කියන්නේ. කිමන ලංකාවේදී මම ගැන කියනකොට කියන්නේ මම මහසී සාරද ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගෝලයන් ඉගෙනගත්තු මහසී භාවනා වරණ ගුරුවරයෙක් කියලා මට මේ මේ මාදි හිතන්න ගියනම් මට බයනවා. ඔබට කොච්චර දැනුවත් පාන පාන නිසා ගන්න. මට ඉගියා හැමදාම බයිල පිම්බි වැගෙන ගන්න නැහැ කියලා. ඉතින් මම දන්නවා එක කාටවත් අයිති නැහැ ඒක තමයි. මම අරනේ කාටවත් නැහැ මේ කාටවත් නැහැ මැදින් යන්නේ. මේ මේ ශනේ යෝගී කියලාම කොහේ ඔය ආනපාන යන්න දෙයක් තිබා. පිම්බි වැගෙන මාලා නැහැ. ඉතින් යෝගේ ඉන්න පුළුවන් නම් නේ. ඉතින් ඒකට ශිරෝවන හරි හිතනවා. කිලෝම කියලා දැන් ඔබ වහන්සේ ලියනකොට ඔක්කොම ගේ මානපණ කරගෙන ඉන්න දැන් ඉන්නේ කියනවා. මම එහෙම කරන්නේ ක්‍රමයේ පණ දිනනවා කියන්නේ කාරණා වෙනස් වෙනවා. ඒ නිසා මේ ඉරියව්ව ඉන්න බැරි කමකට කරන සූපුව තමයි ආනාපානෙ පිඹෙන්නේ කියන්නේ. ඉතින් මේක බැරි නෙමෙයි. හරි කම්මැලි ඒකයි කරන්නේ. එතකොට තමයි කියන්නේ ඒක ඇතුළේ තියෙන ආශ්‍රව ප්‍රසවාසය බලන්න. තින්දි මේකේ වැඩි දෙයක් ඥාන කරන්නේ. ඒ ඉරියව්ව කියන්නේ කොටලක් නෙමෙයි. ඉන්නේ ඉඳ හිත දෙන්නේ නේද? එතනටම ක්ලියරි. ඒ නිසා වරවටන්නේ නිචීවිති පාලංකම් කියලා ඉන්නේ. සතුවාසපති සතුපාසපති කියන්නේ. බලක බඳ වාඩි වෙලා සුදු කයන් කණදාය පරිමුඛන් සතිය ප්‍රකටවෙන්න. සතිය ඉතරයි කියන්නේ. නැගිටගෙන සන්න ආශ්‍රව ප්‍රසවාස කරනවා. ඉතින් ඒක ඉතර බලපත් වශයෙන් දෙන්නේ නැහැ නේ. ඉරියව්ව. ඉරියව්ව කියන්නේ ආදාන කායපසක ඉතින් ඒකේ මැනිෆෙස්ටේෂන් එක තමයි බ්‍රෙත් එක හරි ලයිසින් එක ෆෝඩින් ඒ දෙක කොයි එකද ඒක ඒක මේ අපේ බෞද්ධ කිව්වොත් එහෙම මේ ආනාපානසති භාවනා ගුරුවරයෙක් නතු කරන්න එපා කියන වැරදිලා ආනාපාන කරන්න එපා එහෙම කිව්වොත් ඒ ගුරුවරයෙක් සරලව කියනවා ඒකට සතිය පිටන්නේ නැතිව මේ ප්‍රශ්නේ දැන් නඩුව තියෙන්නේ ඊගොල්ලෝ හරි ගොත් වෙන සෙල්ලමක් වෙන්නේ මුස්කම ඒවා කවුරුත් ඒ කියන දෙවි දාපි කරට මතකද මේ ආනාපාන සතිය ප්‍රකටන කොට මේ විශ්ම යන්නේ කන්සන්ට්‍රේට් කරන්නේ ඊට පස්සේ මේ ස්ටෙප්ස් 10ක් තියෙනවා කියනවනේ හරි ඒක ඒක වාදක 10 කරනකොට ඒක ඉස්සරලා දිනුනාම ටික ටික ටික ටික වාසනාවේ අවුස්සනාවේ කියන දාසය සමහරෙකුට ආනබන්නත් අපේන්නේ. කොච්චර මහසුතාවනේ අහුවෙන්නේ දාසයක් තියා පරිණි කරපොතේ. ඒතකොට යාට වෙන ක්‍රමයක් නැහැ. තව සමහරෙකුට මේ පාගණේ කහඹ වෙලා ආටිෆිෂල් කරන්න ගත්තොත් ෆෝස්බුලි කරන්න ගත්තොත් ඉසික හැදෙනවා නිදයන් නැතුව යනවා ඔබ තෝරලා සම්පූර්ණ ලෙඩේ ජීවිත ආනාපාන ජීවිතේ ස්වභාවයෙන් වෙන්නේ ඊට පස්සේ තමයි 16 ආකාර ඒ කියන්නේ මේ ඇගියක් පොකේ ඇගියක් කියනකොට පොත්ත ගලවන්න පුළුවන් තාක්කේ ඉන්නේ ඉදිරියට පස්සේ ඉදින් නැතුව කරන්නේ ඉතින් මගේ ඒක ඉවෝල් වෙන්න පටන් ගන්නවා ඒ ඕනම දෙයක් ස්වභාවයෙන් බලන්න හිටියොත් කිසිම දවසක එකීරියාවේ චිත්තක්ෂණ දෙකක් ඉන්නේ වෙනස් වෙනවා ඉතින් ආනාපාන ස්වභාවයෙන් යnderලා ඉතින් විපරිණාමය දිහා බලන්න. රූපාන්තරණය බලන්න. ඉනස්තින දිහා බලන්න. ඒකවල කාණ්ඩ පුජානාතෝවේ ආස්වාසේ දාසියම් කාර්යය ප්‍රසවාසේ දාසියම් කාර්යය. කායන පචන හතරව කාර්යයයි. ඊදරණ පචන හතරයි, චිත්තාන පචන හතරයි, ධර්මාන පචන හතරයි කියලා ආනපානිය අර සම්පූර්ණ විස්තර කියනවා. මේක නැචරල් අන්ෆෝල්ඩින් කරන්නේ නැහැ. අත දැම්මොත් අදාකප්පේ නැහැ. ස්වභාවයෙන් වෙන ආනපාන තමයි ඔක්කොම ටික තියෙන්නේ. ඒක නිසා පුද්ගලයාට කියලා වෙනස් වෙනවා. යායේ ආහන හැටියට දුහාට කිව්වට තමයි ඇහෙට හැටියට මොකද දෙන්නේ කානපණය කරන විදිහ තටක. ඕසුලින් කරන. එතකොට යන්න බෑ. natural unfolding එක තමයි ඔය ඇසාවේ පිටරයක් ඇවිල්ලා දලමුවෙක් වෙලා විපතනෙක් වෙලා සාලකේ පොතකට වෙලා සාලබේ කීයට එනකොට අපි කියන රූපාන්තරණය කියන්නේ ආනිවල වැඩේ අන්තිමයි. ගරු ස්වාමීන් වහන්සේ මම පරයන්කේ ආනාපාන භාවනාව කරගෙන යන විට ආශ්වාස ප්‍රාශ්වාස වායුව ටික ටික සියුම් වී ගොස් හුස්ම රැල්ල ක්‍රමයෙන් නැති වී යන බව දැනගන්න කැමි. එයින් පසුව සිත සමාධිගත වෙලා සිටින අවස්ථාවල හිතට එන සිතිවිලි උගක්ම අඩුයි. සම්පූර්ණයෙන්ම නැති වෙලා නැහැ. ඒ සමගම රූප දකිනවා. රූප සංඥාවක් කියා මෙහි කරන එක ඒ නැතිව යනවා. සමහර විට රූප දිගටම එනවා. ඒ සිතට වෙහසක් වගේ දැනෙනවා. ස්වාමින් වහන්සේ මේ මගේ සිත සමාධිගත නැති වෙලා නැති නැති නිසාද මේ විදියට රූප දකින්නේ නැත්නම් වෙන හේතුවක් නිසාද කරුණාකර පහදා දෙන්න මගේ භාවනාව තවදුරටත් වැඩි දියුණු කර ගැනීමට සුදුසු ක්‍රමය ක්‍රමයක් දෙනමින් ගෞරවයෙන් ගෞරව පූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක සතිපට්ඨාන සූත්‍රයේ නැත්නම් ඔය කර්මීය පාසෙන් මතක් කරගියට මේ ආනාපානේ ලස්සන දෙවිල ඔක්කොම අඩලා ගෙඩිය අල්වකටයක් වගේ හොඳට පැණි දාලා කුඩු කරලා හොඳට හැඩ කරලා පැනලා තියෙනවා. ආය සම්පූර්ණ විසිරුණා. ආය ගුලික ආය විසිරුණා. ඊට පායන වෙලාවට නිමිෂ්පතිය විසිරෙනවා. වැස්ස වෙලාවට මේක එකතු වෙනවා. ඉතින් මේ හැසිරුනේ හැටි. ඉතින් මේ ආනාපානෙ මේ පළවෙනි සැරේ සමාධිගත වීම ඔක්කොටම ලොකු සිලිලාරයක් හිතට. මොකද මේ සංඥා නැති වෙලා හිතේ නැති වෙලා හිත ඔක්කොම එකට ඒක ඝන වෙනවා. ඊට පස්සේ හිතනවා මේක තමයි නිවන නැත්තම් මේකට තමයි ඔක්කොම කෙරෙන්නේ කියලා. අනේ එහෙම කියනකොට තරට කිමර ඔක්කොම විසිරෙනවා. තියක් නෑ, සමාධියක් නෑ, හිතවිලි, වේදනා, ගාකෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ විලාදී මේ යෝගාවචරය මොනවා කරත් අර කියන අවුල වැඩි වෙනවා. කටවගෙන බලන්නේ හිටියොත් ආහාරි බලාපොරොත්තු වෙන සමාජ කරන අර කාලේ කරසත් වෙනවා. ඒ තරමට මොනවා කරම කරන්නේ. ඒක බලාපොරොත්තු කළා ගන්න නැතුව දැන් බැරිසුනා ආන්ද බලන්නේ නැතුව ආයෙ ඒ දෝනේ නඩේ දැන් නැතු ඉපැක්ට කරනවා වැඩි වෙනවා ආ සංකේතන කාටි ආයෙ හරි ආයෙ කරේ ආයෙ හරි ඒක හරියට පළවෙනි සැරේ තැන්පත්ච්චාම ගොම් තිලිලාරයක් එනවා. තුම ආස්වාද දැනගන්න. ඒ වගේ මේ කැන්නට පස්සේ පළවෙනි සැරේ ඉතාලම බෙරිතරන නන්නකාර වෙලා සීසී කර ගිහිල්ලා හොයාගන්න බැහැ. උනේ යෝගාර්ථක කමතන සුද්ධ වෙලා. තමයි මෙන්න ඇවිස්සුනාට බඩදායකයි කරන්න තියෙන බලාපොරොත්තු සුන් කරගන්න එපා. ආයෙසෙල කාණමනේ අලුතෙන් පටන් ගත්ත කෙනෙක් වගේ නාමකයක් වගේ කරන්නේ. මොනවා හිතුවටත් දැක්කම ආයෙත් හම්බත් නැහැ. නේද ඉස්සර තරම් දැක්පත් වෙන්නේ නැහැ. ඉන්නකේ ඇවිස්සෙ ඉස්සල තරම් ඇවිස්සෙන්නේ නැහැ. ඉතින් ආයෙත් දැක්පත් වෙනවා. හැබැයි දෙවෙනි හැරේ තරම් දැක්පත් වෙන්නේ. එහෙම කරකි කරකි අනේ ඉතින් උපමාවකට ගත්තොත් අපි මකුළු ගලක් අරගෙන ගරාජික කයින් කිලුත් මකුළු වලින් රවුට් රවුට් රවුට් රවුට් දෙලා තියෙන්නේ. ඔක ඇද්දොත් මෙහෙතට කෝණ එකක් විදියට හිටිනවා කියලා හිතන්න. පළවෙනි රවුන්ඩ් ගාව ඊගාවට ඒක ඇතුලේ එහෙම වෙවි විස්තර වෙලා නිරතට යනවානේ. අන්නේම දීර්ඝ ගමනක් උතන තියෙනවා. අපි මේ තාම මේකේ පළවෙනි චක්‍රය. ඉතින් පළවෙනි චක්‍රයේ තැන්පත් තියෙනවා. හරි ලොකුයි, එලිසිලා හරි ලොකුයි. හැබැයි මේ එක හිණින් ඉවෙන්නේ නැහැ. ඊන ගොඩක් වෙනවා. ඊන ඇතුලේ ආයෝමක් කරනවා. ආයෙ ඉන්දින්න වෙනවා කැරකුණොත් ඇවිස්සුණොත් තැන්පත් වෙනවා. තැන්පත් තොත් ඇවිස්සෙනවා. මේක මම නටන්න දෙන්නේ නැහැ. කරවනේ හිටියොත් ඇවිස්සෙන ගාන හත්පත් ඇති නැති බලා විතරම දෙන්න. දෙන්නේ බෑ. දෙන්නට උඩ පස්සේ නෝ ඔබ උත්තර නැත්නම් නෝ අවශ්‍යයි. මේ අතර දෙයින් පටන් මම තමයි නිසා නෙවෙයි. මේ පරිදායකමක් කියන අපේ දායකමක්. එල්ල පෙනෙන වෙලාවක් තියෙන නොකෙන වෙලාවක්. ඒ දෙන්නේ මගේ දෝෂයක්. සතිය නැතිකමක්, සීල නැතිකමක්, ප්‍රතිපදා ගන්න නැතිකමක් නෙවෙයි. මේ ගත්ත දැනුම රීෆෝස් කරන්න, ගැල්වනයිස් කරන්න. කඩ කඩ හදිනවා, කඩ කඩ හදිනවා. එතකොට තමයි යට ඒ දැනුම පිටපතව අශීභාවය හුරු වෙන්නේ. ඒක මොකද එතකොට ඉවසීම නෑ ඒක. එයා හිතනවා පළවෙනි දවසේ තැම්පත් වෙච්ච මේක බුද්ධිය සිද්ධ වෙනවා මට දැන් දෙකකට යන්න පුළුවන් වෙන්නේ. උන්ගෙද මේ මේ හැරෙනකොට සම්පූර්ණ මරණ කඩලා සුදුසු වෙලා. පටන් ගන්නත් වැඩිය ඉවසෙයි. තමයි ඇවිස්සිනේ යාට දඬුවමක් පිළිගන්නේ. රුස් රුස් හදිනක තමයි. එතකොට තමයි යාට නොසලෙන මනස කියලා එකක් තියෙනවා. විශ්වමත් තැනකට නම් දෙකටම සමහිත. ඒකේ මේ මනසයි. මායාව වශී කරලා මේකෙන්නේ. ඇවිසීමට කනගාටු වෙලා තැන්පත්ට සමීපව සතුටු වෙච්ච ගමන් මායාව සතුටු. එයා දන්නවා නම් දුවේ තරට වැටලා මෙයා අසහනකින් ඉන්නේ කියලා. ඒ කියන්නේ මේ චක්‍රේ දිගට යන්න භාවනා කරලා විතරක් බෑ. මටහන් සුද්ධ වෙන්න ඕනේ. සුද්ධ වෙලා ගිහින් ඊගාට ලෑස්තිලා යනවා. දැන් තත්ත්ව ගන්න ඔයාම එසි. ඇවිස්සුනා නම් ඔය ආයතනපත් වෙනවා. ඉතින් හරියට වගේ නිදාගෙන ඇරියට පස්සේ ඒ බබාට පොඩ්ඩක් එහෙම පොට්ටෙට ගත්ත කිව්වොත් ඒ ආයෙ නිදට වැටෙනවනේ. ඒ වෙලාවේ ඉස්සර වෙලා විතර නිදා ගන්න නැහැ. ඉතින් ටික වෙලාවකින් ආයෙ නැගෙන්නේ. නැගිට පස්සේ ආයෙත් අටවලම ආයෙ ටිකක් කරන ටිකක් ගියරවත් ඕක කණේ ජී දෙකක් තුනක් විතර පුළුවන් කරන්න. පොඩ්ඩාය පොඩ්ඩාය ගගා ඉන්නකන් හෙට පොඩක් තට්ටු කරලා පොටි ගා ගන්න කම නැහැ. ඊට පස්සේ නැගෙන්නේ. අනිත් වගේ මේ ඒ කටයුත්තේදී ක්‍රියා කරන්න මෙතෙක් දෙකක් තියෙනවා. හැබැයි කළ යුත්තක් නැත. මෙතෙක් දෙක දාන්නම් ඒකට ඊගසීම කියලා කියනවා. නොදැලෙන මනස කියලා කියනවා. තාදී ගුණය කියලා කියනවා. ඒක අපි ළඟ තියෙන එකක්. තමයි අධ්‍යාපන ක්‍රමෙන් තා මේ මායාවෙන් තා මේ සමාජයෙන් තා පෞලෙන් අපි නාස්ති වෙලා තියෙන හැම එකටම අපි මොනවාරි කරන්න ඕනේ කියලා. ඒ කරන හැමතැනම අපි සංකල්පීය මාන්නේ නොතුෂ්ණාවෙන්නේ ඉතින් මේ හැම හැකියාවකදී යමක් නොකරින් ඉන්න තපස කියලා කියනවා. යෝගාචරකම කියලා කියනවා. නොතයින මාර්ග කියලා කියනවා. අස්තියෝග ධර්ම කම්පා නොවීම කියනවා. ඒක සාමාන්‍ය ලෝකයේ හඳුනන්නේ නෝන්ජල්කමක් කියලා. මේ බය ආදු පුලුවන්කම තියෙන මොනවක් කරන්නේ කියලා. ඉතින් ඒක පුතජනාතේ කියනවා මේ මනසට හිතන තෝසු වෙන්නේ. ඔබ මේ ලෝකෙදී දේවල් දෙන්නේ හැක්ටි වෙන මොකක්ද කියලා හිතනවා. ඔබට දුරට කන්න ඇහුනට මොකද? කනට ගන්න එපා වුණා. දීර්ඝකෝ හිටුවා. මුතුන ඥානය තියෙනවා. නැට්ටෙක් වගේ, මෝඩෙක් වගේ හිටුවා. තරුව ඇදලා ගහන්න පුළුවන්කම තියෙනවා. හොඳ පරිණත කෙනෙක් වගේ හිටුවා. මලමිණියක් වගේ හිටුවා. ඉතින් ජීවිතේ උදාහරණ ආස්තිකයි මේ න්‍යාස්කතුන්ට සම්ජෝ කරන කතාවක්. ඇයි මේ දීර්ඝ කරන කතාවක්. බුදුන්ස කියන්නේ මේ නටල කෙලෙස් ඇති කරගන්නට වැඩි හොඳයි මේ තියෙන දේ අරසකරන එක. ඒකේ කරන්නේ මේ අකිරියෙන් සම්පාදනය කියන්නේ ක්‍රියෙන් ක්‍රියා වෙන්නේ. ඒ සහතනාසල වැඩියෙන් දිනු කරන්නේ ක්‍රියා හිතක්. ක්‍රියා හිතක් කියලා කියන්නේ මොනවද නොකරන හිතක්. අපිට ක්‍රියා කියලා දීලා තියෙන වෙන එකක් නෙවෙයි. ක්‍රියා කියලා දීලා තියෙන්නේ තරලට ගහන්නයි බ්‍රේක් ඩාන්ස් දාන්නයි උඩ ගන්න තු පාතර නැතුනේ මොකද ක්‍රියා හිත කියලා කියන්නේ රාග ද්වේෂ මොහ නැති හිත ඒක වැඩ වැඩ කරන්නේ හේතුපටි සම්වාදයේ මිස බුද්ධයාගේ තණ්හාමාන දික්කේ නෙවෙයි තණ්හාමාන දික්කේදී මේක සම්පූර්ණ අකිතේ හිත ඉතින් ක්‍රියා අක්‍රිය දෙක අතර ඒ සම්පූර්ණ අර්ථ වෙනසක් ඇති වෙනවා රහත් වෙනකොට ඉතින් උත්සාහ කරන්නේ කොච්චර වෙලාවක් යමක් නොකර ඉන්න පුළුවන්කම තියෙනවා කියලා බලන්න ගරු ස්වාමීන් වහන්සේ එදිනෙදා ජීවිතයේදී සිදුවන ක්‍රියාකාරීකම් ගැන සිහිය පිහිටුවා බලා සිටීමේදී පාලනයකින් තොරවම වගේ ඔටෝමැටික් හිත කෑම සොයා සොයා යන බවක් තේරුම් ගතිමි. මුලින් මුලින් නම් හද බඩගින්න නිසා කියා සිත අවශ්‍ය දේ ලබා දුන්නත් කියන්න තරම් බඩගින්නක් නැතිවම ආහාර සොයන අයුරක් හඳුනා ගතිමි. තවදුරටත් බැලීමේදී තේරුම් ගියේ හැබැයික් මෙන් ඉබේටම වගේ උන්න තැනින් ඇඟ නැගිටවාගෙනම කෑම සොයන්න පෙළඹීමක් ලෙසිනි. තව හොඳින් සෝදිසියෙන් බැලීමේදී වැටහුනේ පුදුම නොසන්සුන්කමක් ලෙසිනි. මදිකමක් අඩුවක් දෙවෙන ස්වභාවයක් වටහා ගතිමි. මේ දෙසට යමක් නොකර කාලයක් තිස්සේ බලා සිටීමේදී මේ නොසන්සුන්කම ඉතාමත් දරුණු වූ අතර ඒ භාවනාවට විශාල බාධාවක් වෙන තරමටම වැඩි දියුණු විය. මේ පරීක්ෂණයෙන් ලැබූ ලාභයේ හැටියට හඳුනාගත්තේ මනසේ සැඟවී තිබූ ලාමක ගතියක් වටහා ගැනීමකි. ඉහත් විශාල කාලයක් මේ සංහා නාස්ති වීමක් හැටියටද හිත වද දෙයි. ගරු ස්වාමින් වහන්සේ මේ පෙර භවවල ඉඳන් වැඩින ආ ගති පුරුදු නිසා උන දෙයක්ද? එහෙම නැත්නම් කැම කැටි කෙලවරක් නැති ගිජුභාවය එන්ට එන්ට වැඩිවීමක්ද within brackets මෙවැනි ඍජු බවක් කලින් හඳුනාගෙන නැත. එමෙම්ම එහෙත් එහෙම නැත්නම් ප්‍රතික්‍රියා නොකර බලා සිටීම නිසා එවැනි පුරුද්දකට පුරුද්දකට වර්ධනය වීමට ඉඩ හැරීමක් වුණාද කියා තවම කුහුල්ලකි. විටින් විට තවමත් මේ තත්ත්වය පවතින බැවින් අනුකම්පා කර මේ ගැන උපදේශක් පතමි. ඔබ වහන්සේට තුන්වන් අනන්ත ගුණ බලෙන් ආරක්ෂාව දැකගන්න ලැබෙනවා. කියන්නේ ඉතින් කිව්වම ස්ථාන කැම දාතන කියලා. බුදුජානකයේදී පළල්ව බලනවා මේ ප්‍රශ්නේ. මේකෙදි කියන්නේ තතමාර සීන විස්තර කරනකොට කාමාතේ පතමා සීන ဒုတိ ය ආර්ජිවිච්චි තතිය තණ්හා චතුත්ථං කෝපී පාසා. තතිය තණ්හා කියලා ඉස්ලාම කාමයේ කියලා මානසික පළවෙනි එක හඳුන්වනවා. අපි දන්නවා තණ්හාව තමයි ඒ කාමයේ තමයි සංසාර වදින පළවෙනිම බැම්ම. ඒ කියන්නේ සමුදේ සත්‍ය කියලා දුක්ඛ සත්‍යයට සමුදේ වෙන්නේ තෘෂ්ණාව. උජිනේට විදි කාමාතේ පටමාදේන දුති ආචරිතේ චතුත්තං තණ්හා කියලා පෙන්නනවා. කාමයේ පළවෙනි එක පෙන්නලා තුන්වෙනි එක තෘෂ්ණාව පෙන්නනවා. මේ තෘෂ්ණාවට අටවචාරින් මත තමන් දාන පරිේශන තෘෂ්ණාව. යම කොහෙද අපි දැන් පරිශ්‍රණ සෝෂණක් නොබෙල් ප්‍රයිස් දෙන ලෝකයක් නෙදන්දී. මේක මාර්ගිනාවක් මාර්ගවලකයක් බව දන්නේ නැහැ. අපි යමක් හොයන්නේ වර්තමානයේ සතුටක් නැති නිසානේ. වර්තමානයේ ප්‍රීචිකතියක් නැති නිසානේ. වර්තමානයේ සංකීර්ණ ගතියක් නැති නිසානේ. ඒ නිසා වැඩියෙන් හොයනවා කියලා කියන්නේ වැඩියෙන් තෘෂ්ණාව තියෙන කෙනා. මොකද ලෝකයේ කියන්නේ පරිශ්‍රණ තෘෂ්ණාව තියෙනවා වෙනුවට ලෝකයේ කියන්නේ නිර්මාණශීලීත්වය. ප්‍රගතිශීලී නම් බුදුජානක සඳහන් කළා තියෙනවා මේක මායාවේ ටූල් එකක් මිස මේ දක්ෂකම ඒ මානේ මොනම දෙයක් කරන සතුටු වෙන්නේ අතෘප්ති කරගතියක් මේ නිසා සොයා බැලීමේ කැමැත්තක් තියෙනවා ඒ සොයා බැලීමේ කැමැත්ත ආහාර විතරක් නෙවෙයි ඒක විකුණු කසේ සූත්‍රයෙන් සඳහන් කරනවා ආහාර මාන්නේ කාමයේ මෛත්‍රියේ නිවේ හතරක් සඳහා ජීවිතේ හැම තතාම සීමිත ආධාරක ජීවිතය. ඒකිට බුදුජානනාංශයේ ජීවිතයෙන් කියුතු කැකතන්නේ ආනන්දඩෝ මතක් කරනවා භික්ෂුණියට. නෙවෙදීනි මේ ආහාර සෙවීමේ ආසාව ආහාරයෙන් නැතිකේ ක්‍රමයක් තමයි බුදුහරු පිළිගන්නේ. ආහාර නිසාය ආහාරම් පදවත. මාන්න නිසා මානෙන් දෙකකම බුදුහරු කියන්නේ. තෘෂ්ණාව නිසා තෘෂ්ණාව නැති කිරීම කරකට දුවන් කියන්නේ කාමයේ නිසා නැති කිරීම අත තියෙන දෙයක්. ඒක හේතු ඝාතෝ. ඒකට කියනකදී ඒක ඒකෙන් නැති කරන්න බෑ. කියලා මේ ආසාව නැත්නම් මේ අපි මෙහෙවන මෙහෙවිල්ල කාහා විතරක් නෙවෙයි. ආහාර වලට දෙන්න ඕනේ කබලිකාරා ආහාර මනෝමය චේතනාව විඥාන ආහාර කියලා වෙන විදිහකට ආහාර කියලා විතර තියෙනවා මෙලින කතා කරන මේ ඉන්දියාවේ තියෙන තියෙන්නේ කියන්නේ මේ කබලිකාර ආහාර කියලා ප්‍රශ්න කබලිකාර ආහාර වලට සීමා නැහැ මාන්නේ වෙලක නැත්නම් අපි නිතරම පරිවර්තන කරනවා ඒ වගේම ධන්නාව වැඩි කරන්නේ ආව සත්කාර වැඩි කරන්නේ ඒ තියෙනවා මේ මයික්‍රෝ සේවනයේ සඳහා හැම වෙලාවෙම අපි කරන හැම දෙයකම කොනක් තියෙනවා. ඉතින් ඒ නිසා මේක බැලුවොත් ජීවිතය ගැන ඇත්තටම යොයින් යන මොකක්වත් නැහැ. ඒක නිසා සලෝක කාර්ය කියන සංස්කෘත සලෝක කාර්ය. ආහාර නිද්‍රා භය මේ තුනංජ නරාණ මේතම් පශු සමා. මේ ආහාර ගවේණය නිද්‍රාව කඩරට කරනවා වගේ බුදිය ගන්නවා. භය අපිට මේ සතුරු බය තියෙනවා, හොර බය තියෙනවා, රාජ බය තියෙනවා. බය නිදහසෙන් අපි දෙක හැන්දෙන්ද පක්ෂණ ක්‍රම කල්පනා කරනවා. අතුරු මයිටෝසේ. ඔය හතර ජීවිත ලෝකේ මිනිස්යාටයි නාමයටයි සතාටයි සමානයි. හැම ජීවිතයක්ම හැදෙලා තියෙන හතර සම්පාදනය. අපි එක එක කරන දෙක පරිශීලනය කරනකොට කොරම දිනේ කරන්නේ. ධර්මින තේෂාමදිකෝ විශේෂා. මිනිස්යාට විතරක් මෙන්න මේ බව දැනගන්න පුළුවන් ධර්මයක්. බුදුහමෝ පෙන්නනවා. බොයි නටන්නේ කන්නේ. උරණනේ මාන්නේට. උරණනේ තණ්හා. උරණනේ මෛතුන දේවණයට ඇවිල්ලා මුද්‍රණස ගන්න බල දැනගෙන කොහොම නෑ දැන්තර නටන්නේ නෙවෙයි. ඉන්දියාවේ වෙද්දන්ද නටන්නේ නෙවෙයි කවුරු නැතුව එළිවෙනවනේ. ඉතින් මුද්‍රණස කියනවා. ඔය කොයි කෙනෙක් මෙච්චර කියන්නේ. අන්නේ බව දැනගන්න එක ලැජ්ජාවක් වගේ. දැනගන්න එක ආත්ම නිෂේධයක්වත් නෙවෙයි. ධර්ම කියන්නේ ඒකයි. ඒකෙලම කියනවාසේ කියපු කර්මයේ ශ්ලෝකකාරය කියනවා ධර්මේන හීන. ඒ දෙ දන්නේ නැත්තම් ඌ පශුසමාන කර්මයක් හිත උදේසන. මේ ධර්මයේ තියෙන වෙනස මොනසර කියලා තේරුම් ගන්න. මේක ගණන් ගන්න නැතුව තාම තාහට සබවේදනේ නිදාගන්න තරම් වෙන්නේ කේ බයට තමයි තුලසේකට දඟලනවා. ඉතින් මගෝ කියමට පාවිච්චි කරනවා අශෝකයේ මට දාගන්න. ඒ සඳහන් ලැබිච්ච මානසිකුනේ නැති තේරුමක් නෑ. ඒ නිසා මේ මනුස්සයාගේ තියෙන මෙහෙයුම මේ කාරණාතර සම්පූර්ණ කිරීමට මෙහෙයුම අදින් ඥාන පිළිබඳ නිසා කිසිම නෑ. බෞද්ධ බෞද්ධ වෙනසක් ඇත්තෙම නෑ. පැවිදි පැවිදි කියලා කිසිම වෙනසක් නෑ. මේක තමයි බේසික් ඩ්‍රයිව් එක. ඒ උගකට ප්‍රතිවිරුද්ධ කතා කරලා කියන එක අසම්බිය දෙයක්. දෙයක් නෙවෙයි තේරුම් ගන්න අපි ඒක පුද්ගලිකව සම්පාදනය කරනවා. මේ ගලක් කරන්නේ නැහැ. අපි තේරුම් ගන්න අපි යන්ත්‍රය හරහා කාගේ න්‍යායපත්‍රයක වැඩ කරන්නේ කියලා. කිසිම කෙනෙකුගේ න්‍යායපත්‍රයක් වැඩ කරන්නේ නැත්නම් නිකන් මායාවේ න්‍යායපත්‍රය. අපි උදේ පාන්දර අපිට ගහ ගන්නවා ආයෙත් කරන්නේ මේ කරන්නේ කියලා. ඉන්දරල්ල උදේ වෙන ගියාම අරකට නඩ පොලියෙන්න දෙවි කලුකුත් නැහැ. මොහොතේ උදේ තම්බි ගහ ගන්නවා දෙන්නේ නැහැ කියලා. ඊවසේ තැන්දලවන්න. මේ මායාවේ දිලා. අපි හරහා අපි කරන හැම ප්‍රයත්නයක් කරාම අයියා දෙන්නා. ඒකට කියන්නේ තියෙන රයිට් යමක් කරොත් ඔබේ. මම නොකර හිටියොත්. මම යමක් නොකර ඉන්නත් අපිට ඔබ දෙන්නේ මානේ. ඔකේ තමයි. මාගේ විදර්ශන කියන මාන ප්‍රමෝහන. මාන මොහොනේ කරපේවා. අපි වැඩ කරන හැම වෙලාවෙම නම්බෝ යන්නේ මානේ. උත්සාහ කරන හොඳට සීගය සමාදන් කරලා විවේක ස්ථාන ගිහිල්ලා කරයක් හෙල්ලෙන්නේ නැතුව ඉන්නේ. ඒකට මාරයට වෙන මේකක් කඩාගෙන යන්න හැදන්නේ කියලා තත්පර දෙකක් කියන්නේ. තුනක් කියන්නේ මාරයට ඩෙන්ගු නැහැ. ඒවලන සහලනවා. හිතට නොදෙන්න යන කොට තත්පරයක් හිටියා, හෙට දෙකක් හිටියා, තුනක් ටික ටික ටික ටික වර්ධනය කරනකොට උගේ ශේෂ්ඨ දෙයක් වෙයි. ඉතින් මේකට ඥාන කියද? මේ යමක් නොකිරීම සඳහා ගන්න ප්‍රයත්නය. ජීවිත කියන්නේ මේකට ඥාන කියලා. ඉතින් ලෝකෙ මොකක්ද ඥාන කියලා? එදීම ක්‍රියාකාරකම් කියන්නේ නේද? වැඩිම හල්ලන්නේ. ගෝකෝෂෝ නෑ නෑ නෑ මේ දෙකම මනසට කරන්නේ. අර සම්පූර්ණ පැය 23ක්ම අර නකන් ලෝකෙ දින එක පැයක් ඉන්නවා. එමක් නොකර සිටින්න කරා. ඉතින් ඒකට ටික දවසක් කියලා හිතන්න බෑ කාම දෙකට මේක වැඩි වෙලා. අර වැටුන ඇත්තටම මේක නොකර වැඩ නොකර සිටින වෙලා වැඩි වෙන්න වැඩි වෙන්න දුර ජීවිතේ සංවිධානය වෙනවා. කල්පනා කරලා හොඳට වැඩි කරනවා. ඒකට අර පැය 23ක කරන වැඩේ දැන් 18 15 කරන්න පුළුවන්. ඉතින් දෙන්නේ මේකට කරන්න බැහැ. ඊට පස්සේ බුදුචානන්සේ ක්‍රමයෙන් ආරට කරන්නේ. ඉතින් මට ගහලා නෙවෙයි දිනන්නේ මොහොනේට කර කරලා. මම කියලා දිනන්නේ යමක් මකෝ සිතිමි හැකියාවෙන් කියලා හිතාගන්න. ගරු ස්වාමීන් වහන්සේ ශුන්‍යත සමාධිය සහ සංඥා වේදාන්ත නිරෝධය යනු එකම අවස්ථාවක් යනු පැහැදිලි කර දෙලමින් කර්මාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේ දීර්ඝායු ලැබේවා. ඇත්තටම ඒක තමයි මේ සූත්‍රය උදාරකට හේතු වෙලා තියෙන්නේ. නමුත් අපිට නිගමන වාක්‍යයක් කරන්න බෑ. ඒ වගේම ඉතින් නොදැනේ හැමතර යන්නත් බෑ. ඒ වාගේම දැනගත්ත අපි ඔක්කොම දැකලා තියෙනවා. එකිනෙක දැනගපු කෙනෙකුත් නැහැ. අපිට දැනගන්න තියෙන්නේ මේ දැකපු දේ අපි අර්ථ සිද්ධිය පිණිස අවබෝධය පිණිස ඉදිරියට කරන්නේ කොහොමද? ඒක නොදැන හිටියොත් මේක ලැබිලා තිබුණත් ඒ පිළිබඳ සැකපොතන අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න. ඒ නිසා අපි අපිට පුළුවන් ක්‍රමයේ හැටියට මේකට ගොනුවක් ගන්න තමයි අපි මේ සූත්‍රයේ තේරුම් ගන්න තියෙන්නේ. සර්වඥානික මේ සූත්‍රයේ තමයි ගොඩාක් සූත්‍ර තියෙනවා ඒක මම කරකටන්නේ ඒ අනිකු සාධක සූත්‍රෝලි මේකට අරගෙන මේක මේ පෝසාලමාන පුච්චා හරහා ඉදිරිපත් කරන්නේ. එහෙනම් හොඳටම මතක තියාගන්න ඕකට විරුද්ධව කන්නේ කර සටන කියන්නේ බුද්ධ ආගම ආගම තමයි යෝග කරන්න දෙන්නේ. ආගම කැමති නෑ ওই පැතුලට. ඒකට වෙනම සංවිධානය හදාගන්න. ඒකට යුතු අනිත් හැබැයි ඒ ආගම තුල තමයි මේක රැඳිලා තියෙන්නේ. ඒ නිසා අපිට ආගම විරුද්ධව සටන් කරන්න ඕන කමන්නේ. අපිට කියන්නේ ආගම තිබිච්චාය අරසව. නමුත් මේ අරසක ඥානයේ කි මොකද අන්තර්ගතේ මොකද මේ ඇතුළාන්ත මොකද කියලා බලන්න. අපිට ආගම විරුද්ධව ප්‍රකාශ කරන්නේ නැතු අපිට තේරෙ සිද්ධ වෙනවා. මේක බුදුආරණ දේශනාවල උදාහරණ දෙකක්. මෙන්න විදිහට කියනවා බුද්ධ ධර්මයේ බුද්ධ ධර්මයේ වෙන් කරගන්නයි අපි මේ උත්සාහ කිරීම තුළ වෙන් කරගන්න හදන අංශේ. මුතු මේ අනවරත සත්‍ය කරන්නේ ධර්මිය දොන හෝ ධර්මිය යුත් සත්‍ය කරන ආත්මය දොන්න වශිතාරයට එන විදිහට කරන්නේ. අපි කරන්නේ දැන් මේ දෙකම දැනගන්න. මේ දෙක හරහා යාම් බේරගන්න ධර්මයෙන් නිසා සුමාන තුල්පයක් කියලා. ඉස්සරහට බලන දෙක තුනක් අතර යනවා මහා විචකය මේ ප්‍රශ්න කාරණාත් මම නැති කියලා නැති සීලු මේ නැත්තම් සමහර විටක අධ්‍යයනය තියෙනවා ගැළපෙන්නත් ඉඩදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාර්ගඵල ලැබුවකු ඒ පිළිබඳව අන් කෙනෙකු සහතික වන බව කියන්නේ ඔහු ළඟ සැකේ ඇති නිසාද නැතිනම් තහවුරු කර ගැනීම පිණිසද අනෙක් අතට ඒ නිසා මෙහි විචිකිච්ඡාව පහවී නැති බවත් ඇති නිසාම සෝවන් ඵලයට පැමිණි නොමැති බව හැඟේ කරුණාකර පහදා දෙනෙමින් ඉල්ලමි. මෙවන් අවස්ථාවක අපට ඇතිවන සැකය ආර්ය උපවාදයක් විය හැකිද? ආර්ය උපවාදයක් විය හැකිද යන්නයි විශේෂයෙන්ම දැනගත යුතු වන්නේ. වහන්සේ නිරෝගී සම්පත් ලැබීමෙන් සුවපත් වීම. මේකට පිළිමේම මේ උත්තරයක් තියෙනවා නැත්නම් මේකට ප්‍රායෝගික උත්තරයක් තියෙනවා. ඉතින් සඳහන් කළා තියෙනවා මේ මිනිස්යාගේ ශරීරයේ ඕලාරිකයි ගොරෝසුයි. ඒ නිසා මිනිස්යාට බුමාට දෙවියෝ දෙන්නේ නැහැ. මොකද බුමාට දෙවියන්ගේ ශරීරයේ තියුම් නිසා. බුමාට දෙවියන්ට බුමාට දෙවියෝ දෙන්නේ මිනිස්සුත් දෙන්නේ. පොදු මිනිස්යාගේ ගොරෝසු නිසා. මේ බුමාට දෙවියන් චාතුම් මහරජගේ දෙවියෝ දෙන්නේ නැහැ. මොකද චාතුම් මහරජගේ දෙවියෝ ඉතින් චාතුම් මහරජගේ දෙවියන්ට චාතුම් මහරජගේ දෙවියෝ භූමාන දෙවියෝ වෙන මිනිස්සුත් තියෙනවා. හැබැයි ඒත්තන්න තාවතින්ති කට්ටිය පෙන්නේ. තාවතින්ති අයට උඩ පෙන්නේ කට පෙන්නේ. ඒ නිසා සෝවාන් වෙච්ච කෙනෙකුට ඇර තව සෝවාන් කෙනෙක් ඇත්තද නැත්තද කියාගන්න බෑ. ඒ නිසා ලීති වෙන්නේ ඉතල සෝවාන් වෙන්නේ. ඊට පස්සේ නම් බලද්දී අනිත් එක්ක නාමයේ ජනනීය බිලිකටක් කොසල නාය වෙනුම ඒගොල්ලෝ නැත්නම් ඇත්තම වෙලේද තියෙන්නේ. නැත්නම් වෙලේ නොකෙන්නේ. ඉතින් ඒ නිසා මේ Tamanට අදාළති ශේෂ්ත්‍රයක දැන් ඉලෙක්ට්‍රිසිටි හයි ටෙන්ෂන් මාර්කට් වල කරන සමස්තයේ බැටරි වැඩ කරු එක්කෙනෙක් අර තුන්දා කරන්ට් කල්ලා ගිහිල්ලා වරද්ද ගත්තට පස්සේ නම්නේ ඉතින් කරුණා කරලා මේ ලේසික මේක දුහාන දෙතුන් සෝවාන් වුණොත් පුත්‍රජනගෙන කතා කරන්න යකදාගාමී වුණොත් සෝවාන් තම පුත්‍රජනගෙන කතා කරන්න පුළුවන් අනාගාමී වුණොත් යකදාගාමී සෝවාන් බලන්න පුළුවන් ඉතින් යන්නේ නැහැ ඒ වගේ උදේ ඇත්තටම ආසයි. අපි කවුදාකවත් මේ භූමට දෙන්නේ එනනම් මේ තව දිනකදී එන්නේ ඇවිල්ලා කතා කී කිය ඉන්නේ මෙතන දෙන්නේ. ජීවිතේ මේ මේ මේ මන්නා මේ මම පාසිටු. ඉතින් ඒක බලන ක්‍රමයක් තියෙනවා. මේක නිකන් අර තමයි කියනවා මට මතක නැහැ කොබෝල්ට් කිරණයක් මේ ආලෝක කිරණයක් කොබෝල්ට් මේක කරා ගියාම එක පැත්තට වර්තන වෙච්ච විතරයි තේරෙන්නේ. අනිකට තේරෙන්නේ නැහැ මනමන්දරේ ෆිල්ටර් සිස්ටම් නැති. ඒ නිසා ඕලානික ශරීරෙක තියෙන ඇන්ටිටෝසිය ඕලානික ශරීර මිස සියුම් ශරීර දෙන්නේ. ඒ නිසා අපිට සියුම් ශරීරය ඇත්තට කියන්නේ බෑ ඇත්තට කියන්නේ බෑ ඒගොල්ලෝ කරා කරා ඉස්සර වෙනවා. අපිටත් ඒ සියුම් බාට යන්න පුළුවන්. ඒක කරනකොට අනුන්ගේ සීන් කියන නිවාරණය ගන්න බබිසුත් පොත මතයලා මාගේ ගුණය කරත් තිබුණා නසලක් පටන් ගන්න කියන්නේ නැහැ. පොඩි ඒ සෝවන් වෙනවා කියන්නේ කිච්චකම මේ මේ මේ ප්‍රශ්න තරම මානවයි. ස්වාමීන් වහන්සේ අංශ නීවරණවලින් ඊන බින්ද කියන නීවරණ මා සංසාරයට ගැට ගසා මාම වහලෙක් කර ඇති බව දැනේ. අනිකුත් නීවරණ හුඟා දුරට අභියෝග කී මුහුණ දුන්නට නිදිමත සහ පස්සට කල්දමන් යන කරුණ නිසා මගේ දියුණුවට මෙය බොහොම බාධකයකි. කීන විද්‍ය සදාටම මගේ ජීවිතේ පළවා හැර බුදුන් මාර්ගයේ ගමන් කිරීමට කැමැති මාහට මෙම නීවරණ හෝ බාධකේ ජයගන්නේ කෙසේද? යන මාහට අවවාද කරන මේ ඔබගේ හිතා යටහත් පහත්ව ඉලා සිටිමි. ඔබට තෙරුවන් සරණයි. මේකේ සාමාන්‍ය බුරුම භාවනා ක්‍රමයේ හරියට මොකද? විතර කතා කරලා තියෙනවා. ක්‍රම වේදෙක තියෙනවා. ඒක සඳහා කියලා තියෙනවා මේ තීනමින්දී කියලා පූර්ව කාම කියන නමකට භාවනා වේදී වුණත් තීනමින්දී වශයෙන් පිළි ඉඳලා වංච කරන්න පුළුවන්. ඒක නෙවෙයි මම මේ කතා කරන්නේ කෙලස් තීනමින්දී ධර්ම භාවනාව ප්‍රසිද්ධ උත්තරයක්. පරියන්ක යන්නේ ඉස්සර පරියන්ක ගියාට පස්සේ මෙනෙහි කිරීම. මම මම මේ ධර්ම කරුවා ධර්ම වශයෙන් ඉඳගෙන ඉන්නකොට ආශ්වාස ප්‍රශ්වාසයේ මොබිලි ගැටීම වශයෙන් මෙදී කරනකොට මේ තීරමිත කරගන්න පුළුවන්. නමුත් මේ මෙදී කිරීම සමාජයට පාඩක. ඒ චාමුලදී ඇතුළේ මෙදී කරලා තීරමිත කරගත්තා පස්සේ අපිට පුළුවන් මේ මෙදී කිරීම නැතුව නැත්නම් විතක ਵਿਚාර දෙක නැතුව ඉදිරියට යන්න. ඒ නිසා තාක්ෂණික වශයෙන් කියන තීරමිත කියන නීවරණයට අපිට දීලා තියෙන උත්තරේ තමයි විතක්කය කියන ධ්‍යානය. විතක්කය කියන්නේ මෙදී කිරීම. නිසා විතර මෙනෙහි කිරීම පුරුදු කරන්න. එතකොට 100 100 කරගන්න බැරි වෙනවා. වැඩ ගන්න පුළුවන් ප්‍රායෝගික උත්තරයකට එන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කිරීමේදී මාහට කකුල යන හැටි සහ උකුල පැද්දෙන ආකාරයට හොඳින් දැනේ. ඒ සමගම පසුබිමේ නොයෙකුත් සිතිවිලි පැන නැගී දිගට ක්‍රියාත්මක වේ. ප්‍රථමව මා සිතා සිටියේ මගේ අවධානය දෙකට කැණි සමාන්තර ලෙස ක්‍රියාකාරී වන බවය. ඊයේ මේ ගැන හොඳින් අවධානය යොමු කරද්දී මට වැටහි ගියේ මගේ ફોකස් එක ක්ෂණයකින් භාවනාවට සහ සිතිවිලි වලට මාරු වන බවකි. ප්‍රශ්න දෙකක්. මාකට් එක වැරදි මොනවාද? පළවෙනි එක දෙක මගේ සතිය නාභිගත කරගන්නේ කෙසේ? සමාවෙන් හදාගෙන ඔබට තේරුවන් මේකේ අර මුල් කියන විස්තරේ දෙවෙනි ප්‍රශ්න වලදී මම දාලා ගමන් පේන්නේ නැහැ. මුල් කින විස්තරය තමයි අධ්‍යක්ෂකම ගැට විස්තර කරනවා භාගයට විස්තර වෙන්නේ ඒ පිළිබඳව වඩා ප්‍රකාශ කරනවා නම් හිතට එකකට දෙකක් බලන්න පුළුවන්ද නැත්නම් එකයිද බලන්න පුළුවන්නේ ඒ දෙක කියලා කියන්නේ හිත දෙතවර වීමක් කියන මගේ ප්‍රශ්නය කියනවා නමුත් අපි ධර්ම සාකච්ඡාවේදී මතක කරගත්ත පුතු කරගත්ත විදිහට ධර්ම දේශනාවෙත් එක සීකරගත්ත විදිහට දේවල් දෙකක් තියෙනකොට ඇත්තෙන් පැත්ත තීන්දුව බලන්න පුළුවන්. එකක් ඉස්සෙල්ලා එකක් පහුවෙලා තීන්දුව බලන්න පුළුවන්. ඉතින් එහෙම බලනකොට ඒ 3D නැත්නම් ත්‍රිමාන වශයෙන් බලනකොට අපිට ගැඹුරු පේනවා කියලා කියන්නේ පිටි ළඟ තියෙන දේ බලන ගමන් පිටිපස්සේ යමක් තියෙන බව දැනගන්න. එතන පිටිපස්සේ දේ තියෙන බව බලන ගමන් ඉස්සරහදී තමයි බාධා කරන බව දැනගන්න. එතකොට ඒ සතියෙමයි කෙරෙන්නේ. එන්නතන් සයිඩ් බයි සයිඩ් දෙකකින් බලන්න. ඉතින් මේක ඒක සත්‍ය දියුණු වෙනකොට සලකා බලන දෙයක් මතුවෙන දෙයක් අපි ඉස්සර බලන්නේ එක දෙයක් එකවරට මේක කරමු. කරගෙන කරගෙන යනවා අපිට පේන පටන් ගන්නවා. ආලපාල කියන දේවල් ටික ටික ටික ප්‍රසිද්ධ වෙගෙන යනවා. එතකොට ඒක ස්වභාවයෙන් වෙන දෙයක් නෙවෙයි අභියෝග කරන්න එපා. බලහින්න දෙය විතර වෙනකොට ඊට සාපේක්ෂව අනිත්‍යම වේගිට. ඒකට සක්මන් කරන ගමන් හිතවිලි කීයක පුළුවන්. සක්මන් කියන ගමන් තත් ඇහෙන්න පුළුවන්. සක්මන් කරන ගමන් කය ඇතුළේ වේ. වේදනාව දැනෙන්න පුළුවන් ඒව අනිවාර්යයෙන්ම සතියට හතුරෙක් කරා. අභියෝගයක් නෙවෙයි. ඇත්තට සතියට අභ්‍යාසය. දෙවන බලන්න මගේ ප්‍රධානම ගැලවුව නික්‍රීෂිතාන්තමයි වම දකුණ. ඒ වම දකුණ තියෙද්දි මමට අද සක්මනහර ගියා හොඳ උනානේ හිතුවේ. එතන අද වැරදුනා වැරදුනා කියලා හිතන්නේ නෙමෙයි ප්‍රශ්නේ නෑ. තාම තමන් දන්නවනම් බහුල වශයෙන් හිත තියෙන්නේ මේ හිතගෙන නෙවෙයි ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා බව දැනගන්න. අර හිතවිලි අනිවාර්යයෙන්ම නරක දෙයක් නෙවෙයි. වේදනාව තියෙනවා. ඇත්තටම කියනවා නම් මේ සතිය සහ සම්ප්‍රඥය දෙක අතර අර්ථය දෙන්නව හදන්න. සතිය කියලා කියන්නේ one thing at a time and that done way. එකක් එක දෙකට දිහා බලන එකට සතිය. ඒ අවහිත එළඹ සිටින සම්පදන්නේ කියලා කියන්නේ එකින් එකට මාරු වෙද්දී සත්‍ය කඩාරන්නේ. වමෙන් දකුණට පය මාරු වෙනවා. අරමුණ මාරු වෙනනම් සත්‍ය කැඩෙන්නේ නැහැ. එනකම් මේ ආනාපානකල සත්‍යකට හිත යනවා. සත්‍ය කැඩෙන්නේ නැහැ. අරමුණ විතරයි මාරු වෙන්නේ. රූප ධර්මයක නාම ධර්මයකට සත්‍ය යනවා. කැඩෙන්න ඕනේ නැහැ. ආනේ ඒ සත්‍ය සහ සම්පදන්නේ අතර ඉඳ තිබෙන්නේ නැත්තම් ඒ යෝගාවචර කවදාකවත් දිනු ප්‍රබලයි. ඒ තමයි සම්පජන්ජීත්‍ය වරදොල තේරුම් ගැනීමක් හතුරුකමක් වෙන්න පුළුවන්. මේ එකවර අරමුණු දෙකක් පේනවනේ කියන එක වැරදීමක් කියලා හිතුවා. සතිය නැතිවීමක් කියලා හිතුවා. සමනදේ නැතිවීමක් කියලා හිතුවා. හැබැයි එහෙම කරන කතාවකුත් තියෙනවා සමත සමාධිය. සමත සමාධියට දෙකක් කියන්නේ නැහැ. එකකට එක නිමග්න කරන එක කරන්නේ අර්පණාවට පස්සේ විපස්සනා විචිත තමයි ඒක එහෙමම තියේදී අහල පහල තියෙනවත් එක්ක සංසන්දනයම සාපේක්ෂව බලන්න පුළුවන්. ඒ නිසා විපස්සනා විදී මේ සම්පජන්යක ඉඳී. සංසන්දනාත්මක වෙන්නට ඉඳී තියෙනවා. ඒකට අපි කියනවා යෝනිසමංචකාරය කියලා. එහෙම නැත්නම් නුවණින් සලකා බැලීම කියලා කියනවා. පාත්මනසිකාරය, උපායමනසිකාරය කියලා කියනවා. නැත්නම් මේ රැඩිකලි මේක බාර ගන්න ගතිය. ඒක පෞරුෂත්වයක් අඹරගෙන ඉන්න ලබනවා. සම්ප්‍රදාන කෝල වේකීකරණ අධ්‍යාපන නිනබල අධහන කියනහට කවදාකවත් ওই දෙකක් එකවර කරනවා කියන එක හිතන්න බෑ. නමුත් එහෙම වෙද්දී කවදා සම්පජඤ්ඤයක් එන්නේ නිසා සම්පජඤ්ඤක ඉඳ තියාගෙන ඒ හැම එකක්ම කාදරයකට ගන්න කරන්න එපා. මේ අලුත් විවිධාංගීකරණයකට නව අතුයිකිට වැඩි වීමට මල්පල ගැනීමක පෙරණිමිත්තක් කියලා හිතලා බලන්න ඒක සමානට ධෛර්යයක් වෙන්නේ කියලා. අති පූජනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මම මේ ලියන්නේ ස්වාමින් වහන්සේගේ අනුමාන සූත්‍රයේ ප්‍රශ්නවලට උත්තර දෙන අවස්ථාවකදී දීපු පිළිතුරටයි. උපේක්ෂාවේ ඉන්නවා. හැබැයි සමාධියට බර උපේක්ෂාවක් වෙන්න වෙන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. හිත සැඟවිලයි. කෙලස් කැපෙන්නේ නැහැ. ඒක දාලා තියෙනවා. කරුණාවෙන් මේ තව ටිකක් පහදා දෙන්න. කොහොමද කඩුපේක්ෂාව දැනගන්නේ සහ කෙලෙස් කැපෙන බව දැනගන්නේ කොහොමද? ප්‍රශ්න 1 2 භාවනාවේ ටිකක් ගැඹුරට යද්දී within brackets නිමිති තන නැති තැනකට අනිත්‍ය දුක්ඛ අනාත්ම උත්සාහයෙන් තොරව පැමිණි. මේ අවස්ථාවේදී එය මෙනෙහි කරොත් භාවනාවට දැඩි බලයක් එන බව දැනේ. මේ විදිහට මෙනෙහි කිරීම ප්‍රශ්නයක් නැද්ද? within brackets මෙහෙම ඇසුවේ සමහර අවස්ථාවලදී ස්වාමින් වහන්සේ පවසනවා ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න එපා කියනවා. දෙවෙනි විශ්ල ගත්තොත් එන්නේ තමයි විවේකතරකට ආවට පස්සේ මම දන්නවනේ මේක ප්‍රතිපදාවේ ලැබිච්ච දෙයක් අහම්බයක් නිකන් ගමනක් කරනකොට පයදිච්ච එකක් නෙමෙයි ප්‍රතිපදාවක් බව. දෙක තමයි දන්නවනේ මේ කෙලෙස් හැටනක් කියලා. එතන ඉඳගෙන අපිට විවිධ පරිශන කරනවා. මේක තවදුරටත් ඉච්ඡා කරන මේක කියලා බලන්න පුළුවන් වැරදුනොත් තම ප්‍රශ්නයක් නෑ අහව එන්නත් පුළුවන් එහෙම නැත්නම් නිකම්ම ඒකට යන්න දෙන්නත් පුළුවන් මේ පරිශ්‍රණය තෘෂ්ණා ප්‍රශ්නය පරිශ්‍රණය කිරීමේ හැකියාවක් ආර්ය පරිශ්‍රණය කියලා කියනවා ඒකට යෝගාචරයට ලැබෙන ඕන ප්‍රතිඵලයක් බලන්න පුළුවන් ඉතින් සමාන වෙලාවට සූරෝ කටයුතු කරන්න පුළුවන් සමාහට නොකර සිටීමෙන් අසන්නේ ගන්න වෙලාවට ඒ සූරම කටයුතු කිරීමෙන් අසන්න හම්බ වෙන්නේ ආධුනිකයට විතරයි අහුවෙන එකනට එහෙම උපක්‍රමණ කරන්නේ ගේම් එක ලැබෙන. ඒ වගේම අර මුල් මුල් කොටසේදී අනුමාන සූත්‍රය සම්බන්ධ කරගන්න මට පොඩක් මුල් කොටස උපේක්ෂාවේ ඉන්නවා. හැබැයි සමාධියට බර උපේක්ෂාවක්. ඒක ඉන්නේ මොකක්ද කියලා තේරෙන්නේ. විශේෂයෙන්ම කියනවා නිමිත්ත සූත්‍රය කියලා අදි අදි අදිචිත්ත මනියුක්ත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. බුදුජානක දේශනා කරනවා. කාලේන කාණ වික්‍රේ පග්ඝහන නිමිත්තන් මනසිකාතරබ්බං කාලේන කාණ සමාධි නිමිත්තන් මනසිකාතරබ්බං කාලේන කාණ වික්ඛා නිමිත්තන් මනසිකාතරබ්බං කියලා මේ අවස්ථා තුනම ධර්මෝණිකට සමබරව කරකියා. එහෙම නොවුනොත් භවනා අංශභාගය කොරණ. එහෙම කියන බුදුජානක සඳහන් කරලා තියෙනවා. අග්ඝහ කියලා කියන්නේ මෙනෙහි කරමින් යමක් කරනවා කියන්නේ ඒ කරන ගතිය වුණාට වැඩි වුණොත් ඒක ඇවිස්සීමේ කරදර නිසා යෝගාචර ගන්න අමහිර වෙන්නේ තියෙනවා. ඒ නිසා අනවශ්‍ය විදියට උත්සාහ ගැනීම කරන්න එපා. ඕනේ කියලා හිතෙනුනක් කරන්න නැතර කරන්න බලාගෙන එන මොන දෙයක් පසු ප්‍රතිඵලය බාර ගන්න මට්ටමේ. ඊටසේ සමාධි නිමිත්ත ගැන කතා කරනකොට කියලා තියෙනවා සමාධිය වඩනකොට ඕනකට වැඩි වුණොත් නිමිත්ත වැටෙන්න පුළුවන්. හිත සැඟවි ගන්න පුළුවන්. එයාට බහට රසින් නැති වෙනවා. සමාධිය ඕනකට වැඩි වැඩි වෙනවා. ඒ නිසා ඒකට වැඩිපුර දෙන්නත් එපා. උපේක්ෂාවක් තියෙනවා. ඒ උපේක්ෂාවේ සමාධියකුත් තියෙනවා. හැබැයි කෙලස් කැපෙන්නේ. එතකොට ඒ සමාධිය කාර්ය නැති වෙනවා. ඒ නිසා ඒකට වීර්යයක් කරන්නේ. ඒ නිසා මේ තුනම සමබර විදියට විසරණය කරනවා කියන එක ඉතින් ලේසි වැඩක් නෙවෙයි. අත්දැකීම තමයි කරන්නේ. ඉතින් ඒක මේ නතරන් වතුර දාන මිනිස්සු උපමාවක් කරගෙන සර්වඥාන්සේ දේශනා කරනවා වරක ගින්නක් දාලා පලහන. ඒක පග්ගහන පිටක. පීවික. ඊළඟට ඇලතර දාලා නිමන. කිලින්ම අනෙක් පැත්ත දාලා නිමන. ඒක සමාජ නිමිත්ත. පරිවරණ අජුපේක අජුපේක කම්බන් දුරට මේක බලන්න ඕන පෙර පෙර පෙර එහාට මෙහාට මේක කුණු කැපිලාද කියලා. එතන දිගටම ගින්දරේ දාලා හරියන්නේ නැහැ. ගින්දරේ වතුර දාලා කියලා හරියන්නේ නැහැ. බල බල හිතේ හරියන්නේ නැහැ. මේක උන එකින් එකට එකින් එකට ආදිනවා. මේ යාදෙන වෙලාවේදී බුදුජානන්සේ පැහැදිලිවම කියනවා මට දෙලි කරන්න දෙයක් නෑ. තමන් වගකීමෙන් බාර අරගෙන මේ පක්‍රම තුන මේ කෝස් තුන පාවිච්චි කරලා මේ වත්තන්නේ මලාරේ ගන්න උත්සාහ කරනවා. ඒකම මේක හොඳ ප්‍රභාෂර වෙනවා ප්‍රභංගුරට කියනවා. දිවිසෙනකට තමයි බාරපත් වෙන පළඳිනවා. ඉතින් ඒ නිසා මෙතෙන්දි කෙරෙන්නේ ලොකු බුල්ඩෝසර්කින් අයින් කරනවා වගේ හැන්දකින් අයින් කරනවා වගේ කුණු නෙවෙයි. තාමත්ම තුනි. ලේස වශයෙන් තියෙනවා අයින් කරන්නේ. ඒ සමේ තුනම ප්‍රයෝජනෙයි සලකලා මුද සම්මිශ්‍රණයකින් යුක්ත පාවිච්චි කරනවා කියන එක ලෝකයේ තියෙන සූක්ෂමම කලාව. අන්තිම සිව් සෞන්දර්යය වෙනති. ඉතින් කරවතන සාකච්ඡා තුනේ කරේ මට කියලා දෙන්න පුළුවන්. තමයි මේක කරන්නේ. ඉතින් සාර එක චරිත. වීර්යයෙන් ගන්නන එක නයි තමයි වීර්යයෙන් විතර යන්න පුළුවන් කියලා. යාටත් මේක නෑ. සමාධියෙන් යන්න එක නයි තමයි සමාධිය ඔක්කොම කරන්නේ. ඒක නෑ. නෑ උපේක්ෂාවෙන් බලන කෙනා ඒක වෙනුනොත් ඒක බෑ. අන්නේ සමප සමතුලිත පාගන්න අවශ්‍ය කරලා තියෙන්නේ. ඒක නිසා ප්‍රශ්නයක් අහුවර ප්‍රශ්නට උත්තර දුන්න මම හිතන්නේ මේක අංග සම්පූර්ණ උත්තරයක් ලැබෙන්නේ. ඒකට මේ මාතෘකාවට නැවත නැවත ආමන්ත්‍රණය කිරීමක් කරනවා. ඒ නිසා මතක තියාගන්න මේ සියලුම ඥාන මේ පග්ගා අනුග්‍රහිතය සමාධි අනුග්‍රහිතය උපේක්ෂා අනුග්‍රහිතය මනුෂ්‍යත්වයේ තියෙන 100%ක්ම තියෙනවා. කාලවත් අඩුවක් නෙවෙයි. කවුරු හිතනවනේ මට මේ වීර්යය අඩුයි මට සමාධිය අඩුයි කියලා ඔක්කොම හිතින් දාගත්ත මානසිකාරය විතරයි. මනසකම කියන්නේ මේ තුනම තියෙනවා. සමබරකම නැතිකම ප්‍රශ්නතියි. මේ සමබර කරන්නේ පොඩි දරුවෙක් ගැන මවුනෝනින් දරුවෝ දිහා බලන අම්මා කොහොමද බලන්නේ? අන්නේ වගේ භාවනා දිහා බලන මිසක් මේ සාකච්ඡා කියලා ධර්ම කරන්නේ කියලා හිරේ දාවුන ගියද්දී ආ ගේලම් කෙනෙක් බලන්න ඉතින් බලනවා. ඒකෙන් දාන්න කරන්න බෑ. නවනෝනින් බලන්න මේකට අනුග්‍රහ කරන්න ඕනේ. ඒක ඉතින් මේ බොක්කෙන් නෙන්න ඕන. ජනජීවන මොකද කාටවත් කරලා දෙන්න බෑ. බොම දැනගෙන මේක හදා බලගන්න මොකද මෙතෙන් යනකොට බර වැඩි ටික ඉවරයි. දැන් මේ සිවුම් වැඩ තියෙන්නේ. ඒක කරන්නේ වෙනවා මෙතෙක් හදානාපු එක ටික නාස්තික කරන්න තු යන්නේ නැහැ. මගේ භාවනාව ආනාපාන සතියයි. අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම ඊයේ මේ ප්‍රශ්න ඇසුවා. ඔබ වහන්සේ පිළිතුරු දුන්නේ නැහැ. ඔබ වහන්සේගේ මහා වේදාල සූත්‍රය, අධික සූත්‍රය මම අසා ඇත. ඒ වායේ පවසන අයුරින් මට විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව පැත්තේටපත් වේ. අන්තිමට තියෙන්නේ සුඛ සහ ඒකාග්‍රතාව පමණයි. මෙහෙම ඉන්නකොට විනාඩි 10ක් 15කින් පමණ කිසි දෙයක් දැනෙන්නේ නැතිව ගොස් ආපසු සතියට පැමිණේ. මේ අවස්ථාව පසු කර යන්නේ කෙසේදයි පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තිරුවන් සරණයි. මේ පළවෙනි වාක්‍යෙකදී එදින ආනාපාන කරනවා කියලා මොකද මම ඊයේ මතක් කරේ එක්කෝ ඒ වෙලාවකට උත්තර දෙන්නේ නැත්නම් මම මොන භාවනාවකින් මේක කරන්නේ කියලාවත් නඩුවට අදාළ පසුබිම දෙන්නේ නැතුව ෆයිල් එක අතර දෙන්නේ නැතුව නඩුකාරයෙන් තියෙන තීන්දුවක් දෙන්න කියලා. නඩුවක් කියන්නේ බෑ නැත්නම් කොහෙන්ද තේරෙන්නේ මොකද දාසන නඩු කියන්නේ. තීන්සයි නඩුවක් දෙන්නේ නැතුව පසුබිම සාකච්ඡා කරන්න තු කරන්නේ කියොත් එහෙම. ඒක ප්‍රායෝගික නෑ. ඉතින් මේ මේක කියලා තියෙන විදිහට මේ ආනාපාන භාවනා කරනකොට ඒ ආනාපානයේ අර මතකෝගේ 16 ආකාරය යනකොට සමහර වෙලාවක මේ අපි ඔච්චර කරසිදු මේ කම්මැලිකම මේ නීරසකම මේ ඒකාකාරීකම භාවනාවේ ජීවුණා කියන භාවනා ප්‍රතිපලයක් කියන ප්‍රතිපදාවේ ඉන්නේ කියලා දැනන පොට්ටම ප්‍රීතියක් මේක කරන්නේ තිබුණ දරතේ මේක කරන්නේ මේ වෙහෙස මේක කරන්නේ කම්මැලිකම මේ භාවනාවේ ප්‍රතිපලයක් මේක ප්‍රතිපදාවකින් ගෑනකොට අර මෙතෙක් තිබුණු ධනතේම අර නෙලිගිරියක් අකා ඉන්නකොට ඒක තිබුණ චිත්තම පැණි ගහ වෙන්නේ ටිකක් වෙලා ගියා අන්නේ වගේ ඉන්න පටන් ගත්තා ඉතින් එතකොට මේ කොහොමකට තිබුණ ප්‍රීතියක් කියනවා නෙවෙයි තමන්ගේ මේ අරමුණ කිරේ දක්වන ආකල්පයේ වෙනසක් ඇති වෙනවා ඉතින් සුඛයක් පාඩපත් වෙනවා සුඛේක්ෂාවක් පාඩපත් වෙනවා ඒ වගේ න්‍යාය පත්‍යක් කියලා චිත්ත ඥානකට වැඩ කරන්නේ ඊට පස්සේ උපේක්ඛාව වුණාට පස්සේ මේ උපේක්ඛා වෙන්නේ රූප ධර්ම පිළිබඳව විතරයි. ඒක අරූප ධර්ම කියලා තව ලෝකයක් තියෙනවා. රූප මෙතන දෙන අවකාශය කියලා තව ලෝකයක් තියෙනවා. ඉතින් ඒ ලෝකෙට අපි තාම ආධුනිකයිනේ. ඒ නිසා අපි අර රූප වල තියෙන පරිව්‍යාපෝතීක පිළිබඳ වෙන ජීවශීලී පිළිබඳ ලක්ෂණාට අපි අරූපයේ පිළිබඳව හෝ නාම ධර්ම පිළිබඳ මොනවක් කරන්නේ. ඒක නිසා අපිට ඒ ලෝකේ සාමාජිකත්වයේ නැති නිසා සැකයක් ආවම ආයෙ හිත කැඩිලා ආයෙ රූප ලෝකෙට යනවා. ඒකට අපි කරන සතිය පිළිහිටිය වේදනාව සද්දාව කියලා. සතිය ඒ වෙලාවෙත් තියෙනවා මේ වෙලාවෙත් තියෙනවා. සතිය නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ රූපේ ගෙවන් වුණාට පස්සේ තියෙන අරූපයට අපේ තියෙන නොදන්නකම අපිට සැකයක් විදිහට පාරවල. හොඳම දේ තමයි මේ වෙලාවට ධර්මපතිදී කියන අසන්තරාව යදාල වේගයට ආවට පස්සේ ඒක ගුවන්ගත වෙනකොට ඒ කැප්ටන් කතා කරලා කියනවා ඉන්ජින් කට්ටිය ඉන්ජින් තැන්වල පරිපූර්ණ කරගන්න. ස්ටාෆ් එකත් යන්න මේ තමගේ ආසනවලට අපි ගොංගල් වෙන්න හදන්නේ. ඉතින් ඒ වෙලාවෙදි මේ ඝණයක සමතුලිතතාවය ගත්තර විශාල අන්තරේ තරණයකට මාරු වෙන වෙලාව. හරියට රූප ලෝකේ ඉඳලා අරූප ලෝකෙට යනවා. අවකාශයට යන්න හදනවා. ඒ අබෝන් වෙන්න හදනවා. එතකොට අපි අර කරන්නේ මේ කරන්නේ අන්නේ නරකයි. කැක්කේ වැඩේ බාර දීලා අපි නිස්සද්ද වෙන්න ඕන අපි ඥානෙ සමබර කරලා දෙන්න කරන්නේ එකම දේ. නගරෙම කිවිලි. ඒ වෙලාවෙන් ගියාට පස්සේ ආයසරයක් මේ ඉහිරි වණෙදිත් ලෝකශේ යාපකත් සම්පිච්චා මේක ඥානෙ දඟලන්න ගන්නවා. ඒකයි මේ පොළේ වැටුණා තනින්නේ සම්පූර්ණ දෙකක්. ආයෙ ඥාන දඟලන්න ගන්න ආයෙ පිටතට. ඒ වගේ මේ ගොඩ ගියයි කියලා දීර්ඝියක් වුණා. මේ කම්පන ජංචන නැතිනකට යන්නේ මේක වෙනස්කම් රාශියක් වෙන ඉදිරියට යනවා. ඒකට තේරුම් ගන්න ඕනේ මේ රූප ලෝකයේ සම්බන්ධයෙන් අපි යම් ජීවණක් ලැබුවට මේ ලෝකෙ 98%ක්ම තියෙන්නේ අරූපේ. රූපේ තියෙන්නේ මේ ලෝකයේ කියන මේ අවකාශයේ 32 ඒකේ තමයි මේක කසංකාර ඉඳලා තියෙන්නේ. අනුසතුල් කියන්නේ ඕකේ. එන් කරච්චල් තිබුණේ ඕකේ. ගියාට පස්සේ විභාග පටන් ගන්න මේක අපි දන්නේ. ඒ නිසා අපි හිතපාරේලා ආයෙනවා දන්නේ එකක් නෑ නොදන්නේ එකක් වැඩි කියලා. ඒ එනකම නෙවෙයි ආයයන් ඕනේ ආයෙත් ඕනේ ආයයන් ඕනේ ආයෙ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේ රූප ලෝකයේ ගුරුත්වාකර්ෂණය යටතේ හැදෙන ආකාර තකහන් තියෙන තිබුණු ලෝකේ මෙහා පැත්තේ ගුරුත්වාකර්ෂණයෙන් තොර කඩලේ සතහන් නැති වෙන ලෝකයක් තියෙනවා. ඒකට හිත හුරු වෙන්න එපා. ඇත්තම කියනවා නම් අපේ හිතේ හැබෑ නිවන ඒක. ඒ රූප ලෝකේ ගලන්න සසවල් කරන කප්පෙක අපි මේ කෙලස් නිසා කරගන්න. අපේ ප්‍රകൃතිය කියන්නේ එතන. අපිට ඒක එච්චරම අමතක වෙලා. මුදලක් දාට කරන්නේ රූපත් එක්කනේ වැඩිදී අම්බ කරන්නයි, සාධකකාරයි, ඊර්ෂ්‍යා ක්‍රෝධමානයි. අරුගලෝකයේ අද කාලකාසී මොකක්ද කරන්නේ? ඉතින් අපිට ඒක ඉදිරියට ගියාම අපිට තේරෙන්නේ පිට ගෙදරට ගියා. කලබල වෙනවා. ඉතින් ආයෙත් දැන් මේකට එනවා. මේ දෙකේ මාරු වෙන්න වෙනකොට වෙනකොට කවදා හරි මේ මේ රූප ලෝකේ ජීවත් වෙනවා කියන්නේ බරපතල වැඩ ඇතුළු හිර ගන්නවක් කියලා තේරිච්ච දවසේ. මේකේ තවත් මේ ලොකු ලොකු කුට්ටියක් ලකන කරන එකක් නෑ. ඒ කුරණ දෙයක් නිසා මේක ටික වෙලා තියෙනවා. හැකිතාක් අර සමන්ගේ හැදෑනිවානේ. රණ්ඩු සතුවල නැති ලෝක පුරුදු වෙන්න ගියාම මේකට ආවයි කියලා කනගාටු වෙන්න දෙයක් නෑ. අපි ගමනක් කරනකොට පෙට්‍රල් ගහන්න කොහොමද වහන්නේ නැති කරන්නේ. දැන් දුවන්න බෑ. ගමන කරන කොහොමද රෙස්ට් කරන්නේ? රෙස්ට් කරන්නේ ගමන නෑ. රෙස්ට් නැතුව ගමන කරන්නේ. ඉතින් මේකට වලින් මරන පෙට්‍රල් ටිකක් ගන්න. නයිට් අවුට් එකට ආවම ගමනේ අතන හිට වෙයි. මේකට ආව ගමන් ගමන නෑ. හැබැයි මේකට එන්න දු පෙට්‍රල් ගන්න බෑ. ඉතින් මේ දෙක තේරුම් ගත්තට පස්සේ මේ යෝගාචරය ආර්යයන් වහන්සේ මාර්ගස්ත පුද්ගලයා. අලස්ත පුද්ගලයා කියන්නේ මේක අතහැරලා බෑ. මේ වරිමට ඇවිල්ලා පෙට්‍රල් ටික ගන්න කාර්යක හොතගෙන ගොඩක් ඔය සූ කරලා කක් කරලා ප්‍රෙස් කරලා ඉන්නකොට ඉන්නේ මිලන්න කරන දේවල් ඒක අත්‍යවශ්‍යතාව කියලා කියන්නේ පටන් ගන්න වෙලාවේ මොනවා කරලා මෙන්න මේක නිවන් දකින්න ඕනේ. ඒ බොබ්බඩේ කරන්නේ. ශරීර හොරා කියලා කියනවා. අද්භූතා කියලා කියනවා. දේශි බෝන්ස් කියලා කියනවා. උමේ ඔගෙන් නබුදුහාර කරේ නිකන් දැනේ වන්දන කියන්නේ අපේ නෝන භාවනා කරනවා කියලා මම බුද්ධිය වෙනවා කියලා මම ඒක දෙසම් දෙනවා. ඒ කියන ඕට වැඩි හොඳයි නිකන් නිකුත් නිවල් ලැබෙයි කියලා. ඒ ඒ අර මේ කාරණාව තමයි වාදිර කුසීතුම දාගත්තාම වෙනවා අඥාන අපේක්ෂාවයි. ගල්ෆින් ස්වාමීන් වහන්සේ භාවනාවට වැඩි වාඩි වුණ ගමන් නිමිති නැති තැනකට යයි. මෙහෙම වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මගේ ගොරෝසු මනසට හිතෙන විදියද? ඒක ඉතින් තීන්දුව කරන්න බෑ. නැවත නැවත යන්න ගිහින් කොච්චර වෙලා ඉන්න පුළුවන්ද බලන්න. ඊට පස්සේ වෙලා ඉන්නලා කොයි වෙලාවක හරි ආය නිමිතිකට වැටෙන වෙලාවක් එනවනේ. අන්න එතනදී බලත හැකි දැන් මේ සාපේක්ෂව දැන් නිමිත්තක් තියෙනවා. ඒකට ඒකේ සාකහන් ආකාර ස්වභාවික ලක්ෂණ තියෙනවා. ඉස්සර තිබුණේ නැහැ. ජීසා ගිය කරනම හම්බුනේ අනිමිත්ත අනිමිත්ත චෙක් කරගන්න බෑ නිමිත්තකට සාපේක්ෂ නැතුව. හොඳ මෙරිදම පුළුවන් තරම් එක ඉඳලා. ඉතින් ඒක නිමිත්තට මාරු වෙන තැනදී හොඳ සීයෙන් බලන්න. මේ දෙක අතර පරිච්ඡේද ඥානයක් discretion discriminating knowledge එකක් delimitation එකකට පුළුවන් නම් කාගෙන්වත් අහලා වැඩක් නෑ තමයි මේක ප්‍රතික්ෂේප කරන්නේ. අවසරයි ගරු ස්වාමින් වහන්සේ මම භාවනා කිරීමට ආධුනිකයෙක්නි. ආනාපාන සති භාවනා අරමුණෙහි සිත පවත්වන විටත් භාවනා අරමුණේ සිත ඉවත්ව ඇති විටත් සමහර වෙලාවට ශරීරයේ පිටුපසට බර වී ගැස්සී නැවත ඉදිරියට පැමිණේ. මේ සිදුවන විට මට නිින්දේ නොසිටින බව හොඳින් දැනුනි. මේ භාවනාව ඇත්තටම පවත්වා ගැනීමට බාධකයක් ලෙස දකිමි. එසේ පසුපසට වැටී කියා බයක් ඇති වේ. මෙම සිදුවීම වළක්වාගෙන දිගටම භාවනා කරගෙන යෑමට උපදෙසක් ලබා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඒක දෙවැනි එකක් කියනවා. බද්ධ පරියන්කෙන් වාඩි වී උඩුකය ඍජුව තබාගෙන සිටින විට ටික වේලාවකින් පසු පොන්ද නොදැනුවත්ව ඉදිරියට නැරේ. පොන්ද කෙලින් කරගත් පසු මෙම භාවනාව ඉරියව්වෙන් දිගටම ඉඳ නුකුරුදු බැරි වේදනා සහ අපහසුතාවයක් ඇති වේ. භාවනා කරන විට ඉදිරියට වෙනස් කිරීමෙන් භාවනාවේ දියුණුවට බාධා පැමිණේද? එසේනම් නොවෙනස් වේ එකම ඉරියව්වෙන් ඉඳීමට පුරුදු වන්නේ කෙසේද? කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. දේවන් සර්ණයි. ඉදිරියටම ඉරියව් පිළිබඳ විවිධ අවස්ථා වෙනවා. පතර ගැනීමක, ඉස්රාත් ගැනීමක, ස්පස්කරණයක ආදී වශයෙන්. නමුත් ඒ පතර නැමිලා ඉන්න වෙලාවේදී කොච්චරක් සතිය තියෙනවද? මධ්‍යපදයෙන් දෙනකොට ඉස්සරහට නැමිලා තියෙන කොච්චර අශක්තිය තියෙනවද? ඉරියව්ව වැරදිද කියලා හිතාගෙන ඉතින් හදනකොට සතිය කැඩෙනවාද? නැත්නම් ඒ දිගටම සතිය තියෙනවද කියන තොරතුරු ටික ඉදිරියට කරන්න කැමතිද? මේ ඉරියව්ව කියන එක කොහොමද කරන්නේ කියන එක අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ මනද පවතින සතියනේ. මොකද මේක මේ ඊයේ කියන වචනයක්වත් කියන්නේ නැහැ. මේ වෙලාවේදී කොච්චරක් ලෝක අවදී තියෙනවද? අප්‍රමාදී තියෙනවද? සතිය තියෙනකොට ඉතින් කැමැතිද කට උත්තර දෙන්න මේ කරනකොට සතිය වැඩි වෙනවද අඩු වෙනවද කොහොමද සතියට එන බලපෑම කියන්නේ. ඔව්. මේ ප්‍රශ්නය කාටවත් යසන කියන ඒ වෙලාවට සතියේ ඉන්නේ. මුදල ගන්න නැහැ කියන්නේ මුදල ගන්නවා. ඒනට ඇඟ ගැන කිසිම මොලේ ඇඟට කිසිම මොලේ යටි ගැන හිතන්න නැති නිසා අර ඒක ඇඟ වෙන වටන ප්‍රතියක් වගේ දැනෙනවා ඒකට ඉන්නේ සතුට එතකොට ඇඟ ගැන හිතන්නේ නැති බව දන්නේ මොකද අරකට එනකොට තමයි දැනෙන්නේ එතකොට දන්නේ ඇඟ හිතන වෙලාවනේ දෙහිලා නැගෙනකොට ඇඟ හිතන වෙලාවනේ ඇඟ නොහිත ඉන්න වෙලාවේදී ඒ අවස්ථාවේ මම අනිගෙන හිතන්නේ නැති බව ප්‍රකාශ කරන්නේ අත්දැකීමෙන්ද තාත්මේ මන්තන්දනාත්මක වෙනවා. සතියේ ඉන්න කල ඒකලාවේ ආශ්‍රස් ප්‍රසවාසය ගැන මාලාවේ ඉඳලා තමයි මේ ධර්මයේ අර ඒක වටනම තමයි යන්නේ අර ඉතින් බලාගෙන ඉන්න තමයි මේ මම ඒකේ අන්තයක් කරගෙන යන්නේ දනාන වානේ පේනවා. හැබැයි ඉරියව්ව නොපෙනෙන බව පේනවා. මම ඒක ඉගෙන දන්නේ නැහැ. ගැස්මෙන් තමයි දන්නේ ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් ඇද වෙලා. දැන් කෙලින්ම. ඒකෝට ඒ වෙලාවේ සතිය කියනවාකට ආනපානෙ ඉන්න බව. හැබැයි සතිය නොකිය කියනවා අපි ඒ වගේ දන්නේ නැහැ කියලා. ද එහෙම ඒක ඒකට මේ ඉරියව ගැන නොදැනීම වෙන ආඩම්බරයක් දෙන කනගාටුවක්. නෑ වැඩේ කිව්වා වයනෝ ඊට පස්සේ ඒක නැගිටට පස්සේනේ එකිනෙ නැගිටලා පස්සේ අනාන්න මේක සංසන්දනාත්මකව බලලා අපේ සතියේ තියෙනවා තේන දේ පිළිබඳ අවබෝධිකුත් තියෙනවා. නොදැනුමයි කියන දැනුමකුත් රෙකෝඩ් වෙලා තියෙනවා. බුක් කියලා තියෙනවා. අපේ විදිහම සතිය අහනවා. ඒකෝට ඉරියව්ව අමතක වෙලා තියෙනවා දන්නවා. ඉතින් මගේ ප්‍රශ්නේ ගැටනක් පස්සේ මෙවැනි ඥානයක් පිළිබඳව මම මේ කියන දන්න නිසා මෙච්චර දේවල් මම නොදන්නවා කියලා දැනගැනීම පිළිබඳව ආඩම්බරයද තියෙන කනකට. ආඩම්බරයක් තියෙනවා කියන්නේ සම්මුද කියන්නේ ආඩම්බරයෙන් සුවාන් ඒ වගේ ආඩම්බරයක් තියෙනවා. ඒක තැඩිය ස්පෙસિෆික් එකක් මම යනවා. භාන කරගෙන පුළුවන් බවද මා කඩන්න ඒක හොඳයි. නමුත් අපි මනස මම මේක දිහා බලන්නේ මේ මාසේ ඉඳන් ඉන්න බව පේනවා. හොඳට සතියින් මනකට මේ මනසයා පේන නිසා මම තනියම ගැන අවබෝධයක් නැහැ. වෙනවා ඒකට මට ඒක පිළිබඳව මට කාණක් නැහැ. අනිවාර්යයෙන් එකක් බලනකොට බොහෝ දේවල් අමතක කරනවා දැනගත්තොත් විතරක් නිවන් දකිනවා. එනතන අර දැකපු දෙයටම මත් වෙලා ඒකම රටත් කරගෙන බලන හැටිත් අපි මේකේ මත් වීම කොච්චරද කියන කොච්චරක් නොපෙනෙන්නේ නොපෙනියනවනේ. අපි මේක දිහා බලනකොට අන්ධෙක් වගේ නම් බලන්නේ. අපිට පේනවා මේක පෙනුනට මේකට වක්තියු නිසා ලෝකේ අනිත් ඔක්කොගෙන් මම දැඟලින්නේ. අන්තිමට ලේසියක් දැක ගන්න. ඒක තමයි මේ වස්තුව පිළිබඳ විරාගය කියන්නේ. මේකෙන් බලන්නේ රාගෙන් නෙවෙයි. පේනවන බලනවා. බලනකොට දන්නවා මේක බැලීම නිසා අනිත් සියලු දේ දැකීමේ අවස්ථාවට නැති කරලා තියෙනවා. මේකට ආස වෙන්න වෙන්න ඒක තව තව කණකාරයි. මම මේක දිහා බැලුවොත් නොදැක්ක දේ. ඉතින් මම දැනගන්න පුළුවන් මේ දැකීම නිසා තව බොහෝ දේවල් මගේ ගිලිහෙනවා. ඒ ගිලිහීම පිළිබඳව මට අවබෝධ වෙනව නම් තේරෙනවා. දන්න දේ දන්න පිළිබඳව අවබෝධ කරගෙන තියෙනවා නම් දේ නොදන්න පිළිබඳව අවබෝධය තියෙන එක තමයි දන්න දැක්ක දේ දන්න නොදැක්ක දේ කියනවා ගන්න. නොදැක් නොදැක්කම තිබ්බා ගන්න. ඒක දෙක තමයි අඩුපාඩුවක් දෙන්නේ. කරන්න තේරෙනවා මම මේ එකකට අවධානය යොමු කරන අනිත් ඔක්කොම මිස්ටර් බස්කේ. ඒක ධර්මීය තමයි ඔය ප්‍රශ්න අතර ප්‍රධානම ලාභය. ඒක මන්දෝත්සාහය කරන්නේ මතුවේ. ආත්ම නිෂේධනය කරන්නේ මතුවේ. නමුත් මේ වස්තුන් තීවිලාවක් ඇති කරනවා. බලන දෙයට ඉතර මත් වෙලා බලන්නේ. මේ බැලීම නිසා මේ කියල්ල මට නැති වෙන බව දන්නවා. ඒක ඒක වෙන්නේ නැහැ. ගැස්සලා යනවා. අයිමත් ඒක මතකමනේ ඒක නෑ ඒක ඊට පස්සේ විගිර පාත්‍රාගෙන යන්නේ සුදුසු නැත්නම් එතනින් අරකට නවත්නවද මොකක් කරත්තගෙන ප්‍රශ්න සතියින් ගැසිලා මට තේරුණානේ මගේ ඇඟ ඉතිරේ කියලා ඊට පස්සේ විගිරම භාවනා කරගෙන යන්නේ පොඩ්ඩක් බයක් වගේ දිනා ඒක හරියට ආවම කියනවා හදිසියේ හරියට වැඩේ කියන්නේ එතකොට ඒක නැති කරගෙන හරි ඒක ගණන් ගන්න සුදුසු කරගෙන යන්නද මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් ඔයාලට ඒක පිළිබඳ අධිකාරිය බලයක් තියෙනවද ප්‍රශ්නයක් අහුවොත් කොහොමද ඒක කරන්න පුළුවන් මේක නේද ඇත්ත නෑ ඒක they have no choice ඒ වගේ විදියට ගැසෙන්න නම් විතර කෙලින්ට මම කියලා හිතර ගත්තොත් ඒක පුළුවන් නේද කරන්නේ කෙලින්නේ අපිට දැනගන්න පුළුවන්. අපේ හිතේ තියෙන මොකද්ද රූපකයක් හදාගත්ත ඒක වරන්න බෑ. කියන්නේ මොන්නේ බාරගත්ත ඒක ආත්ම නිෂේධක වෙන්නේ නැහැ. මේ ලොකු වෙනසක් තියෙනවා. දැන් කමක් නැහැ කියලා ලෑස්තිලා යන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. ඔන්නේ සිද්ධ මොකද වැටෙන්නේ නැහැ මොකද? කියලා යන්න මොකද වැටෙන්නේ නැහැ. එතන තියෙන්නේ තනි කරවන නිකන් මුක්ත බලයක් අපිට මේ හිත බලා කරනවා නෙවෙයි. නිකන් පොඩි වචනේ දීලා ඇවිල්ලා දැක්කම කමන්න ඇති මනම. දීප්තිය ගැසෙනවත් අඩුයි. ඒ විතරක් නෙමෙයි මට මේක පාලනය කරන්න බැරිව මම හොඳටම පිළිගත්ත මොකක්වත් මට නාශයක් වෙලා නැහැ. මගේ පෞරුෂත්වයේ කිසියක් අඩු වෙලා නැහැ. මේක නයි අනිත්‍යතාවයේ දුක්ඛභාවයේ අනාභව පිළිගන්නවා. ඒක තුනේ අනිත්‍ය දුක්ඛ නැතුව ඒක පිළිගන්නේ නෙමෙයි. මට ඕන විදිහට ඉරියව්ව පවත්වන්න බෑ. ඒක වෙනස් වෙනවා. ඒක දුකක්. ජීවිත පාලනය කරන්න බෑ මට choice එකක් නැත්තම්. උඹල පාර කන ගාලවලට ඒ නිසා මේකට අවදී කියන්නක් දවසට යන මේ ගැසෙන්නේ ගැසෙන. දැන්නේ නැති විචාරය. මේක මගේ දෝෂයක් කර. භාවනාවේ පෙරකලුමනක් කර. සත්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. මට මේක ලෑස්තිලා යෑමට මෙතෙක් හම්බෙච්ච අත්දැකීම අපිට දෙන උපදේශය ඉච්චරයි. ඒක ඉඳලා ගන්න එකක් නෙමෙයි. මගේ මනාපෙත් නෙමෙයි, මගේ න්‍යායකත් නෙමෙයි. මේකට ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ කොයි දෙයක්වත් මම පස්සටා වෙන්න මම ඉදිරියට යනවා කියන එකේ ගත්තාම ඒක තමයි මායාව මෝහණය කරන්නේ. ඔස්තු වල ගන්නත් අපිට ඇක්ලලා. පොතේ නෝනා වැඩි. එලිමිනේට් එකට එනවා පොඩ්ඩක් ෂේක් එකක් ගන්න. අපිට මායාවට කීකයක් හිතර ගන්න ඕන බෝලටයක් වගේ වන්දනා. සාධින්නේ නැහැ යාපේ පැත්තේ නෙවෙයි. ඒ නිසා හිල්ලන් යන්නේ වුණා කරා. ක්‍රිකට් කියන්නේ එන බෝලෙට දැස්සෙත ඉන්නේ. ඒකයි අපේ පැත්ත පුරුදු කරන්නේ. ඒකට ගැලැස්ටික්. ඒ දුන ස්කවුට් ඉස්සලාම් ගන්න මේ කුත්තේ. ඒකම තමයි අප්‍රමාද කියන්නේ. දැන් අපි අප්‍රමාද වෙලා ඉන්නේ. හේතුඵල ධර්මයක මතුවෙන දෙයකට පිළිගන්න ලැස්ති වෙනවා. ඊළාස්තිය තමයි අපි මුළු සංසාරෙම උපයපු එකම දෙවිතෙක් කරා. එච්චරයි භාවනාව කියන්නේ. ওই වෙන දෙයක් වෙච්චාවයි. දැන් මම මේ කරායල අඥාන පිටචරෙන් යන සම්පූර්ණ අවදී බලාගෙන ඉන්නේ. ඒක මනුස්සකම සත්‍යයි කියන්නේ. ඒක අමනුෂ්‍යයි. දෙයියන් විතරයි ඒක දෙයියන්නේ මනුස්සයෙක් නේද කරන්න බුණා කියලා. මනුස්සයෙක් කියන්නේ මොනවද දැක්කොත් මොනවද කරන්න ඕන කියලා. ඉවන ඇත්තටම මාර්ග පාක්ෂික මනුස්සයෙක්. මේ නොකරින බුණා කියලා බලනකොට බුද්ධ පාක්ෂිකයි. හේතුඵල ධර්ම තියෙනවා. කරගෙන ආව ඉවසීම තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. ওই දේවල් වලට මොකටු ඉන්නේ නැහැ. බොරු. වෙන්නේ වෙන්නේ නැහැ. ඉතින් ඇස්චිලා යන්නේ අර ගිය පොය දවසේ මේ මීට වෙඩි ඉඳගෙන හිටියා ගමන් තමයි ගොඩක් සෙනග හිටියා. ඉතින් ඉන්න වෙලාවේදී පාද කම කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ මට තියෙන එකම ප්‍රශ්න නිදන්නේ. ඇක්කේ නමුත් වහන්සේ කිව්වොත් දැනගන්න. නිින්ද කියලා කමක් නැහැ. භාවනා කරලා ගන්න එපා. මොකද කියනවා පරීක්ෂාවක් කියලා බලන්න කියලා. මම අද භාවනා කළා බයක් හිටියලු දැන් නිින්ද වගේ නැන්ද ඉඳලා සෞඛ්‍ය කිට ආවෙ නැහැ. ඊකමට හරි කියන අද දෙයියම අnder කරගෙන කියන නිින්ද වැටෙනවා. දැන් නිින්ද වගේ කියලා නැචල යන සම්පූර්ණ විනාශ ටෙක්නිකට ඉවිස් කරනවා. අපි පොලියෝ එනවා නැත්නම් වසුලීතින් දැන් ඇවිල්ලා පොඩක් ඒ විසවිජෙන්කට දාන්න ඕනේ. ධර්මයන් ශරීරයට ප්‍රතිදේය කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි හිතන්නේ විස බීජ නැත්නම් වෙන්නේ නැහැ කියලා නෑ විස බීජ අති ඇඟෙන් අරගෙන දාගන්න කියනවා. දැන් වාස්තවික ඇතුළේ ඇතුළේ ප්‍රතිදේය නේනවා ඒක ඒ වෛද්‍ය ශාස්ත්‍රයක විශාල සොයාගැනීමක්. ශරීරයේ තියෙන මේ ප්‍රතිශක්තිය බුදුරජාණන් කියන්නේ දුකට බයලා පස කරන්න එපා. ඒක එන්න කොහොම කරත් තමයි. ඒක වෙන්න පුළුවන් දෙයක් කියලා කියහම ඒක ඇල්මක් විෂමනවා කියන එක. ස්වාමින් වහන්සේ ආනාපානයේදී සුලන් ගල්ල දැනෙන ස්ථානයේ නාසිකාග්‍ර නාසිකාග්‍රය ආශ්වාසය සහ ප්‍රාශ්වාසය මුලින්ම කෙටි වී පසුව සීතලට සහ උණුසුමට දැනේ. එක් අවස්ථාවකදී පමණක් සුලන් දැන නොදැනී ගොස් සිත සිතුවිලි වලින් තෙත් වී ගියේය. ඔබ වහන්සේ ඊයේ පැවසුවේ නැවත නැවත භාවනාවේ යෙදී මේ தત્ත්වයේ සිය දහස් වරක් හෝ නැවත ඇති කරගෙන එය සාමාන්‍ය தත්වයක් කරගන්න කියයි. ඔබ වහන්සේ අදහස් කළේ ආවරණ සමාවර්ජන ආවර්ජන සමාවර්ජන අදිඨාන වෘත්තාන ආදී පංච වශීකාද මේ පැහැදිලි කර දෙනු මෙන්න. වශීකාද වශීතා වශීතාන ඒ සාන්තිපත්තෙන් ඇත්තට එහෙම තමයි උගන්වන්නේ. ඒකම තමයි ඇගේ කියන්නේ. ඒ භාවනා කරනකොට නිමිත්ත කිව්ව ගන්න අනිමිත්තට යනවා. ඒ අනිමිත්ත කියන්නේ හිතේ කැඩෙනවා කියලා හිතන්න ගන්නවා. භාවනා කරනවා කියලා හිතන්න ගන්නවා. ආකර්තයක් කියලා හිතන්න ගන්නවා. ඉතින් මම නැගිටිනවා. මොනවා හරි කරපන් කියලා. අන්තිම කර ගන්නකොට නෑ නෑ මට ඕන කරලා තියෙන්නේ මම නැතුව ජීවත් වෙන්න පුළුවන් තරම මේ ලෝකේ තියෙන්නේ. ඒක හරියම අංග සම්පූර්ණයි. හැබැයි වැඩි වෙලා හිටින්නේ ආයෙ අදිශය. ඊට පස්සේ යෝගාචර තියෙනවා. මේක නැවත නැවත කරන්නේ කරනකොට කරනකොට මේ සිද්ධියේදී මේ මේක අපි හිතමු තරංගයක් කියලා. නැත්නම් ප්‍රස්තාවයක තරංගයක් කියලා තරංගේ මේ කැල හොඳයි මේ කැල නරකයි කියන්නේ නැතුව. මේ ඔක්කොම හේතුඵල ධර්මවල සිද්ධ වෙන දෙයක්. මට තියෙන්නේ අවදී මේක දිහා බලන්න විතරයි. එක තැනක් බලන්න දෙකක් නෑ. තුනක් නෑ. ලක්ෂ කෝටි වාරයක් බලන්න. මෙලොවට වශයෙන් කියන්නේ නපුරු බලපෑම අඩු වෙනවා. ඉතින් මේ වාන මේ වාහරි වැඩි ලාභ සත්‍යංකුත් නේද? මේ සිදුවෙන දෙයක් කියනකොට ඒ යෝගාවචරය කියන එක වශී කරගත්තා කියන්නේ. ඒක සිද්ධි කරගත්තා. ඒක තමයි ධ්‍යාන ක්‍රමයේදී පංච වශීකා කියලා කියන්නේ. ඒකම තමයි මේකෙදි කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව කරන විට මගේ සිහියේ මනාව තිබුණත් මගේ බෙල්ල ටික මොහොතකින් කඩා වැටෙනවා. නමුත් මට භාවනාව තුළ ප්‍රබෝධමත්ව සිටින බව දැනෙනවා. මම භාවනාවට ආධුනිකයෙක්. ඒ මගේ භාවනාවට බාධාවක්. කෙසේ වන්නේ ඇයිද ඔබ වහන්සේගේ කාරුණිකව ඉල්ලා සිටිමි. දෙක. අද දින පරයන්ක භාවනාව කරන විට මගේ හුස්ම ඉතා සියුම්ව ගොස් නොදැනී නොදැනෙන තරමට සියුම් වී ගියේ. මගේ සිත ප්‍රබෝධමත් වී ගියේ. මගේ මොළය තද වී ගිය ස්වභාවයක් දැනුනේ. සිතේ විසිරීම නැති වී ගොස් හිත සංසුන් ගතියක් දැනුනේ. මෙසේ බොහෝ වෙලාවක් මගේ ඉරියව් වෙනස් කළද සිටිය හැකි විය. සිතන යම් යම් සිතිලි වරින් වර පැමිණුණද ඒවා තදබල බාධාගෙන නුදුන්නේය. මට වරින් වර කකුල රිදීම් දැනුනේ. මට කිසි දිනක මේ තරම් භාවනා කර නොමැති භාවනාවට බොහෝසී ආධුනික යෙක් නිසා මට ඊටම සතුටක් ඇති වුණේය. ස්වාමින් වහන්සේ මම යන මඟ හරිද? කරුණාවෙන් පිළිතුරු දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පෙරුවන් සරණයි. මේක ඇසලා කියපු යාන්ත්‍රික කීපක තමයි තින්නේ එකක් වුණාට වතාවක් හිමුණාට අපේ ජීවිතේ මොනක් අපේසක් වෙන්නේ ඒ මේකට පින තියෙන බව තේරෙනවා පොටෙන්ෂල් කියලා කියන නැත්නම් ප්‍රභාවය කියලා කියන නැත්නම් පොසිබිලිටි කියලා ඊට පස්සේ අපි හැඩගැහෙන්න ඕන ජීවිතයේ මේක හොඳයි කියලා හිතනවා තිබුණා ආර්ථික ජීවිතයත් එක්ක ගන්න මේක නැවත නැවත යන්න මම කුමක් කළේ ඒක තමයි අපි අනුග්‍රහ කරනවා කියලා කියන්නේ හැබැයි මේ වෙච්ච දේ හොඳ නරකද කියලා කියන්නේ නැවත නැවත ඉතින් ගියාම කියලා දැම්ම හදිසියට නරකයි ළඟනකොට මොහොතකට කියන්නේ අපිට තොරතුරු මම. හොඳයි කියන්න පුළුවන් මේක. මේක හරිනම් දැන් මේකට පින තියෙන බව තේරෙනවා. පොසිබිලිටි එක තියෙන බව තේරෙනවා. ඒක සාක්ෂාත් කරගන්න ගන්න. ආනුව ජීවත් වෙනකන් බුද්ධියට හම් වෙන්නේ ඇලියක්. කරබලීමේ කුසල ඡන්දය වැඩි වී විතරයි. සමස්තයක් වශයෙන් බලන හොඳ දෙයක් කියලා කියනවා. ඒ නිසා නැවත නැවත කරන්න ධෛර්යමත් කියලා කියනවා. ගරු ස්වාමීන් වහන්සේ ඔබගේ වචනයෙන් කියනවා නම් කුළු මී හරකාම ගමේ ගෙනත් බැන්දොත් ඌ දඟලලා දඟලලා ලඟිනවා. එසේම අපහත් අපගේ මේ හිත මෙල්ල කරගත්තාට පස්සේ ඊළඟට කළ යුතු දේ මොකුමක්ද? කරුණාවෙන් පහදා දෙනෙමින් ඉන්නා සිටිමි. තේරුවන් සරණයි. මොකද රිමිය කතා කරනවා කැලේක තිබුණේ. මගෙන් අහනවා අල්ලන්නේ නෙවෙයි. ඉස්සලා නැහැ විවාහකට ආවේ. අද මම එන්නේ ඔකින තියෙන බුද්ධ ගෝත බුද්ධ ගෝතාචාර්ය. එතන මීහාට ඇල්ලුවේ ඇයි කියලා අහන්නකො කලේ ඉන්න මීහාට ඉන්න දෙන්නකො. මේ තරම්ම ප්‍රාය මේ මේ ප්‍රයෝජනෙදි ධර්මලා නෙවෙයි වැඩ කරන්නේ රට්ටු භාවනා කරන නිසා භාවනා කරන්නේ. දැන් බලන්න හරිය ගියාට පස්සේ දුක් ප්‍රශ්නයක්. දැන් මම මොකද කරන්නේ? ඇයි මේ භාවනාවට පෙළඹුණේ කියන ප්‍රශ්න විස්තර කියන්නේ. ඒකට මේකට උත්තරේ තියෙනවා. කැමැතිද මම මේ කට උතර දෙන්න තාන්න මිනිහ කතා කරන්නේ නැහැ කියලා. කැමැතිද ඇයි මේ මීහර කමිච්ච නවාරේ කැලෙන් එන විදිහට ගත්තේ ඇයි කියන හේතුව පේනවා කාටද මේ අහන එක නත් ඔව් එන්න මේට ඇහෙන්නේ ඉතින් ආශිෂ්ඨ කරලා දැන් ඉතින් අර රටේ ඉතින් දැන් මොකක්ද ඉතින් ප්‍රශ්න මගෙන් අහන්න දෙන්නේ මේකට අල්ලන්නේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න කියන එකයි කියන්නේ. හරි ඉතින් දැන් මේ මේ අර කයිබරදී අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න බැහැ කියන්නේ. ඒ අවශ්‍යතාවය මම දන්නේ අල්ලන්නේ හවුයි කරන්නේ දන්නේ. අමාරු වැඩක් නෙමෙයි හරි කල්පනා පොඩි වැඩක් නෙමෙයි. ඉතින් දැන් කී කරුණා නම් අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න. මගෙන් අහනවා දැන් අවශ්‍යතාවය. ඒක අසාධාරණ නේ යන්නේ ඉස්සලා අහන්නේ. යන අහන්නේ අහන්නේ කරනවා. ඔන්න මම කියනවා ඔය මෙයාර කනේ වෙනින් කරනවා කියන්නේ. ඒක මේකේ ප්‍රායෝගික මත් කියන්නේ මේකේ ප්‍රායෝගික තියක්. Tamange ආවල් දෙන්නේ මේක සාර්ථක වුණ අනන්‍යන අවස්ථාව ඉෂ්ට කර ගන්න එච්චරයි දෙන්නේ. ඒක කරුණාකරලා උත්තර දෙන්න. අනුගේ සීනි ගන්න එපා. එතකොට ඒක කිසිම අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඒ අහන අර ප්‍රශ්නියක් එක්කන දෙවස්ට ගිනවන්නේ. ඊහාට <laughs> ඉන්න කට්ටිය ලා ගන්නවා. ඉතින් අනුන්ගේ පෙට්‍රල් පුච්චන්න ඕනේ. අන්න ඕනේ අමාරු තියෙන එකට ගැටිලි ගන්න. ඒ පඬිස්සාරක කියනවලු මේ ස්ථානික පිටපත ප්‍රශ්නයක් ඇවිල්ලා. ඒකට කරන ගමන් අපේ ලොකු සාකච්ඡා ලියලා තියෙනවා. පරිසරය ස්වාමීන් වහන්සේ මේකේ මේ යථාර්ථය මේකයි කියන්නේ. ඊට ලොකු සාකච්ඡා පඬිස්සාරක ලියුමේදී පඬිස්සාරක ලියුම කියවලු ඒ නම ඒගොල්ලෝ කිඳිලි ගන්න ලෙඩේකට. ওই නම කිඳිලි ගන්න මොකද? ওই නම ඕනේ අපිට නෑ. ඉතින් කරන්නේ ලෙඩේ තියෙන කට්ටිය මා ඒකල කෙදිරි ගන්න වරද නෝනම වැටෙන පොර කෙදිරි. අනුමුණු කෙදිරි ගන්න යන්න එපා. ගරු ස්වාමීන් වහන්සේ අප භාවනා කර ගැනීමෙන් මාර්ගඵල ළඟා කරගන්නේ කෙසේද? කරුණාවෙන් හදා දෙන සේක ඔබ වහන්සේට පෙරවන් සරණයි. දැන් මාර්කට් ඇවිල්ලා ඉන්නවා කියලා දන්නවද? ළඟා වෙලා. ඇවිල්ලා නැත්තම් පොඩ්ඩක් ඒක චෙක් කරලා බලන්න. මම මේ භාවනා දැන් කරනවාද කියලා. කරනවා මාර්කට් එච්චර ස්වාමීන් වහන්සේ. එච්චර කිව්වට අපි දෙක මේ අරගෙන තියෙනවා. විඥාන සහභාගී කලින් පටන් අරගත්තේ පස්සේ මේ අර සංකල්ප කාර්යවලදී විනාඩි ඒවාක් වැඩිපුරත් අරගෙන තියෙනවා. ඒක නිසා මේ මිතුන අපිට හැමදාම ඒ කම්මන්ට පටන් ගන්න එක සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි. ඒකකට අපිට දැන් වෙලා තුනයි 25යි. අපි ඒකට අයකොත් විනාඩි 35ක් විතර දිනක දෙකට බෙදමු. එතකොට විනාඩි 30යි. විනාඩි 40ක් මම කලින් 45ක් පාරමතා.